ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි සද්දා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවසේ ධර්ම දේශනාව සඳහා දේශනමාල පස්වෙනි ධර්ම දේශනාව සඳහා කාලය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලමු දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පාත්තුමු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අජ්ජත්තං ශුඤ්ඤතං මනසිකරෝති සමාදාං ශුඤ්ඤතාය චිත්තං න පක්ඛන්දති නප්පසීදති න සම්තිට්ඨති න විමුච්ඡති ඉතිහ තත්ත සම්පජානෝ හෝති තී ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ මේ මහා ශුන්්‍යත සූත්‍රය අනුව ඒ සූත්‍රයේ තියෙන නැත්නම් භාවනාවේ තියෙන ගැඹුරකට පොට පාදගත්තා. ඒ අනුව සරුවච්චන් වහන්සේ මේ ශූන්‍යතාවයක නැත්නම් මේ කරදර කරදර දුක් කරදර ගැනීම අඩු කර ගැනීම වැඩපිළිවෙලක් අවබෝධ කරගෙන ශූන්‍යතාව අවබෝධ කරගෙන යම් කිසි කෙනෙක් යම් වෙලාවක මේ තමන්ගේ කයේ හිත නතර කරගත්තා නම් කයේ හිත ගෙවැද්දා ගත්තා නම් ඇතුළට ගත්තා නම් ඒක නම් මුළු ලෝකෙම තියෙන කරදර වලින් නිදහස් වෙච්ච කෙනෙක් මුළු ලෝකයම අත නෑර මුළු ලෝකෙම දීලා දාන්න නැතුව කෙනෙකුට කයට හිත ගන්න අමාරුයි අනිත් පැත්තට කියනවා නම් මුළු ලෝකයක් කරදර අතහැර දැමීමේ කියන මහා ආනිසංස රාශිය දැකලයි අපි මේ කයට හිත ගන්නෙ. ඒ නිසා යම් චිත්තක්ෂණයක කයෙහි හිත තැම්පත් වෙනවා නම් එහෙම නැත්නම් පීඨනම නම් සතිය ඒ චිත්තක්ෂණේ කාන්තේම ලෝකයක් චිත්ත පීඩා ලෝකයක් අසහන ලෝකයක් කෙලස් ඒ කය කියන පුංචි එකට සාපේක්ෂව ඒකට වාංගු වෙලා අතහැරෙනවා ඒක දන්න කෙනාට කියනවා මේ ශුන්්‍යත විහරණේ දන්න කෙනෙක් කියලා. ඉතින් මේක දන්නේ නැති වුණත් මේක පුරුදු කෙරුවට පස්සේ මේ ආනිසංස ලැබෙනවා. මේක අරගත්තට පස්සේ මේ කය කියන්නේ හතර මහා ධාතුන්ගේ ඊට පස්සේ අපි එක ධාතු කොටාසයක් කරන ඒ පුංචි කරගත්ත අඩේ පුංචි කරගත්ත වාංගුවට ගත්ත දේත් තවත් පුංචි කිරීමක් තමයි මේ ආනාපානට හිත දානවා පිම්බීම හැකිලිමට හිත දානවා නැත්නම් මේ ඉඳගෙන ඉන්නකොට දැනෙන මේ පටවි කොටාස වලට හිත දානවා කියලා කියන්නේ. ඉතින් යම් විදියකට මේ කය දිහා බලා ඉන්නකොට ඒ කයේ තියෙන කක්කල ලක්ෂණය නැත්නම් ගොරෝසු තද ගති හැප්පෙන ගති පටවි ලක්ෂණ දැනෙනවනම් කේසාලෝමානකහදන්ත තච්චෝ ආදී විදියට ඒක අධ්‍යා බලනකොට ඒක නා මේ කය කියන කය කියන්නේ ඇත්තටම කන්ද කියන අදහස ගොඩ රූප ගොඩක් ඒ රූප ගොඩේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා හතරක් තියෙනවා දැන් මේ කේසාලෝමාන කහ දන්ත ආදි වශයෙන් තියෙන දෙතිස් කොටාසේ පළවෙනි විස්ස කියලා කියන්නේ අර හතරෙන් පඨවි කොටාසයට විතරක් හිත දානවා කියන එක. ආනපානට හිත දානවායි කියලා කියන්නේ වායෝ කොටාසයට විතරක් හිත දානවා කියන එකයි. ඒ නිසා හතර මහා ධාතුන් අමතක කරන්න නම් එයින් එකක් විශේෂණය කරන්න ඕන. එකක් වෙන් කර ගන්න ඕන. ඒක වෙන් කරනවානේ වෙන් වෙලා පේනවා යාගේ චරිත ලක්ෂණ හැටියට. ඒ අනුව ඒක න දැනගත්තොත් දැන් මේ හතරක් අයින් කිරීම සඳහා මේ එක මම ගන්නවා. හුස්ම හුස්ම දිහා බලනවා. නැත්තම් කේසා ලෝමාන කහදන්තා කියන කොටස දිහා බලනවා කියලා. ඒකේ හිත පහදුනොත්, ඒකේ හිත වැදගත්තොත්, ඒකේ හිත රිංගගත්තොත්, ඒකේ හිත läගගත්තොත් එතකට මුළු ලෝකෙම තියෙන දුක් පීඩත් නැහැ, කයින් එන දුක් පීඩත් නැහැ. නැත්තම් ලෝකේ සහ කය පිළිබඳ ශූන්‍යතාවය දක් ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ විදිහට එක ධාතු කොටාසයක් ආද කරගෙන එක ධාතු කොටාසයක් පිහිට කරගෙන එක දේශනාංශයක් උපනිශ්‍රේ කරගෙන කියලා මේකට බුදුහාමර පාවිච්චි කරන්නේ උපනිශ්‍රේ කරගෙන අර සියලු දුක්ඛඳ අයින් කරුවාට පස්සේ මෙහි හිත පිහිටනවා අඩුයි මොකද මේකේ රස නැහැ ඕජාව නැහැ. මොකද අර මෙච්චර කල් හැම තැනම රෝන් දෙකක් ගහ තිබුණ හිත පිස්සු ඇදිච්ච රිලෙවෙක් වගේ තිබුණ හිත අර පුංචි දෙකට යොදවන්න බෑ. ඒ නිසා ඒ දෙහි නැත්නම් මේ ආනපානේ නැත්නම් මේ පාටවි කොටාසේ කොහිට දැම්මොත් ඒ හිත කෙලස් නැති හිත ශූන්‍යතාව හඳුනන හිත එහි රසවත් කිරීම සඳහා ඒකේ ව්‍යංජනාන ව්‍යංජන බලන්නේ කියලා තියෙනවා. අංග ප්‍රත්‍යංග බලන්න කියලා තියෙනවා. ඒකේ ධර්ම ඕජාව රස විඳින්නයි කියලා තියෙනවා. ඒ නිසා අපි ආශ්වාසයේ මුල මොකද්ද? මැල කොහමද? අග කොහමද? ප්‍රශ්වාසයේ මුල කොහමද? මැද කොහමද? අග කොහමද කියලා ඒ ප්‍රශ්වාසය ආශ්වාසයේ තියෙන උණුසුම් සිසිල් ගති, කම්පන චංචල ගති හාරහාර බලන්නේ එහෙම ව්‍යාපාරයක් නොදුන්නොත්, මානසිකාරයක් නොකොලොත්, යෝනිසමස්කාරයක් නොකොලොත් මේ හිත නිට්ටරෝම පණින්න හදනවා පිට. මේ යෝනිසමස්කාරය මේ ව්‍යාපාරය මේ මෙනෙහි කිරීම සාර්ථක වුණොත් හිත අංග 10 10කින් සමන්විත වෙච්ච අර ඒකෝදි භාවයකටපත් වෙනවා එහෙම නැත්නම් සමාධියක් ඇති කර ගන්නවා එහෙම නැත්නම් ඒකාග්‍ර වෙනවා එතකොට නීවරණ අයින් කරලා අර ඊයේ අපි කතා කරපු විදිහට විතක්ක ਵਿਚාර පීචිසුක ඒකග්ගදා සහිත නැත්නම් සවිතක්කං සවිචාරං විවේකජම් පීචිසුකං පඨමජ්ජහාණං උපසම්පජ්ජ විහෙරති කියන තැනට යනවා මේක සමත භාවනාවේ සඳහන් කරන හොඳ වැදගත් සම්දිස්ථානය. විපස්සනා කරන කෙනෙකුට වුණත් තමයි චිත්තක්ෂණ කීපයක් වැටහෙනවා නම් හොඳට ආස්වාද ප්‍රසවාසයේ උණුසුම් සිසිල් ගතිය, කම්පන චංචල ගතිය දකිමින් ගත කරනවා මිස හිත අන්‍ය විහිිත නෑ වටපිට බලන්නේ නැතුව ඉන්නවයි කියලා එයාටත් ওই විදිහටම ඒ ධානාංග අධදක ගන්න පුළුවන්. ගම නීවරණ තොර වෙලා හිත කෙලෙස් අඩු වෙච්ච බව වැටහා ගන්න පුළුවන්. නමුත් එයාට ඒක නිතර නිතර උපේමින් තමයි ගත කරන්න වෙන්නේ. ඒ සමත භාවනාවේදී යම් ආකාරයට අර්පණ සමාධියක් ධ්‍යාන සමාධියක් උපයාගත්තා නම් එයාට සමාහලට විනාඩි 30ක් 40ක් වගේ ඒ උපයාගත් සමාධියේ කාලයක් ගත කරන්න පුළුවන් නිසා ඒකේ බුද්ධිය වැඩි විපස්සනා කරන එතන එතන නැවත නැවතත් අරමුණ මෙනෙහි කරමින්ම මේ ප්‍රථම ධානයේක රසය විඳ ගන්න ඕනේ. ඉතින් ඒ නිසා හුඟක් වෙලාට කියන්නේ එතන තියෙන්නේ උපචාර සමාධියක් එහෙම නැත්නම් ගෙට ගොඩ වෙලා නැහැ මිදුලේ ඉන්නවා වගේ කියලා. ඉතින් මෙහෙම ඉන්නකොට නැවත නැවත හිත පිටපයින් නිසා මේ අරමුණ රස අරමුණේ ඕජාව විස්තර හොයන ගතිය දන්න සූර යෝගාවචරයා මේ හුස්ම කියන වායෝ ධාතුවේ අලගිය මුලගිය අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනුව්‍යංජන පුළුවන් තරම් හපහපා රස විඳිනා වගේ විස්තර හොයන්න පටන් ගත්තොත් හිත මේක දිගේ ඇතුළට බහිනවා. එimhe ඇතුළට බැස්සොත් ඒ කෙනාට ඒ මෙනෙහි නොකරම ව්‍යාපාර නොකරම ආස්වාස් ප්‍රසස්සත් එක්ක ආහදකමක් හැදෙනවා. වෙන විදිහකට කියනවා නම් ද්විතිය ධානයක සමත ධානයක ලැබෙනවා වගේ සුඛයක් ලැබෙනවා. මෙනෙහි කරන්න ඕනේ නැහැ. දැන් ආනාපානේ නිකන් කටුමැටි පිටියකට කෝල් ඇරිත්තක් ගහලා ඇල්ලුවා වගේ. කාන්දමකට යකඩයක් හැල්ලුවා වගේ අල්ලා හිටින්න පටන් ගන්නවා. එතකොට බොහොම මේ සතුටක් ප්‍රමෝදයක් ප්‍රීතියක් පහළ වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක හොඳට තැම්පත් වෙනකොට මේ ආනාපාන සමාධි භාවනාවේ සුඛය ප්‍රණීත භාවය ඒ කෙනාට හොඳට තේරෙනවා. ඒක සරුවචන් වහන්සේ සඳහන් කරන්නේ සන්තෝචේව පනීතෝච අසේචන කෝච සුකෝච විහාරෝච uppannuppanne papake akusala dhamme අන්තරධාපේති ූපසමේති කියලා. යම් විටක යම් වෙලාවක මේ ශුන්්‍යත විහෙරණේ දැනගෙන හුදිකලා වීම පිළිබඳව අවබෝධයක් ඇතුව විවේකජ පීචි සුඛය දැනගෙන මේ පිරිච්ච ගතිය මේ निराமிෂ සුඛය දැනගෙන ඒ අරමුණේ හොඳට කිඳා බහිනකොට මේ ආනාපානය තුල ඊටාම සාන්ත ගතියක් තේරෙන්න පටන් ගන්නවා ප්‍රස්වාසයේ ගෙවිලා යන සාන්ත භාවය කොච්චරද කියලා නිමක් නැහැ ආස්වාද ප්‍රසාද දෙකම සමහරලාට හිඳෙන්න පටන් ගන්නවා හිඳෙනකොට ඇතිවෙන ඒ සියුම් බව හරියට කිව්වොත් ඉර නගින වෙලාවේ අපි තරුවක් දිහා බලන හිටියොත් අර තරුවේ දිස්නේ අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා නොපෙනී යන තැනට යනකම් කරරවිල්ල වෙනකම් බලන්න පුළුවන් හොඳට ඉර නැති ඉර නගින්න ඉස්සලා හොඳ දිලිසෙන තරුවක්. නමුත් කන්දක් උඩට ගිහිල්ලා ඉර නගිනකොට තරුව දිහා බැලුවොත් ඉරේ දිස්න වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න අර තරුවේ දිස්නේ අඩු වෙනවා. හඳේ දිස්නේ අඩු වෙනවා. ආන්න වගේ මේ අඩු වෙන තරුව දිහා ඉර නගින වෙලාවේ අරුණ වෙලාවේ බලාන ඉන්න ගවේෂකෙක් වගේ අර ආස්වාසිය ගෙවෙන හැටි හෝ ප්‍රස්වාසිය ගෙවෙන හැටි හෝ දෙකම ගෙවෙන හැටි බලන්න හිටියොත් ඒ සාන්ත භාවයේ මෙතෙකයි කියලා කෙලවරක් කරන්න බෑ. ඒ තරමටම කවදාකවත් හිතේ විවෘත වෙච්ච නැති නැත්නම් යටි හිතේ තත්වලට හිත බහිනවා. පනීතෝච පුදුමාකාර ප්‍රණීතකමක් තේරෙන්න පටන් ගන්නවා. ඉදිකට්ටකට මලලනවා වගේ නූලක් අරගෙන දාලා දාලා දාලා යන්තම් ඉදිකටට අමුණගත්තා වගේ දැන් තේරෙන්න පටන් ගන්නවා ආනාපානියයි මෙනෙහි කරන හිතයි දෙක අතර සම්බන්ධතාවය පුදුමාකාර ප්‍රණීතකමක් පේන මොකද ශිල්පෙන්ම ඇවිල්ලා තියෙන්නේ ප්‍රතිපදාවෙන්ම ඇවිල්ලා තියෙන්නේ කෙලස් අඩුභාවයෙන්ම ඇවිල්ලා තියෙන්නේ හොඳට තේරෙනවා මේකේ නැවත නැවත යෙදෙන්න යෙදෙන්න නැත්නම් අපි කියන භාවනා කරන්න කරන්න ඒ දක්ෂකම කිඳා බහිනවා සන්තෝචේව පනීතෝච අසේචන කෝච මේ හුස්ම හොයා යන්න දෙයක් නැහැ උප්පත්තියෙම ලැබිච්ච දෙයක් මිනියක් බලලා අසුභ භාවනා කරනවා සෝහනකට යන්න ඕනේ. කසින භාවනා කරනවා කසින මණ්ඩල හදන්න ඕනේ. අසුභයක් බලන්න අසුභ දර්ශනෙට යන්න මේ ආනාපානෙ gedettම ඇවිල්ලා තියෙන. ඒක නිසා ඒක අසේචනකයි කියලා තියෙනවා. මැටි අනලා කරන්න තියෙන වැඩක් නැහැ. සුකෝච විහාරෝ චේතකර තියෙනවා මේ වෙලාවේදී මේ ආස්වාද ප්‍රසවාසයේ ගෙවෙන හැටි. නැත්නම් අපි ගත්තොත් කෙටියෙන් කිව්වොත් ප්‍රසවාසයේ ගෙවෙන හැටි දකිනකොට එතන හිත කය කොච්චර සුවසේවාවකට වැටෙනවද කියනවනම් හිතපය හිතකය කොච්චර සංහිඳියාට වැටෙනවද කියනවනම් ජීවිතේ ජීවත් වෙන්නේ මේ චිත්තක්ෂණේ පමණයි කියලා හිතනවා නැත්නම් අපිට තියෙන්නේ ආංශික ජීවිතයක්. රූප බලනවයි කියලා කියන්නේ අනික මොනවාක්වත් අපිට බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. ශබ්ද ගන්ධ රස ස්පර්ශ බලන්න බලන්න බෑ. රූප බලනකොට රූපේ අනිත් ඔක්කොම තලා උබනවා. සද්දයක් අහන වෙලාවේ රූප බලන්න දෙන්නේ නැහැ. ගන්ධ රස පහස විදිහට දෙන්නේ නැහැ. නිසා අපි මේ ඉඳුරන් හා සම්බන්ධ වෙලා ගත කරනකොට හැම වෙලාවෙම එක්කෙනෙක් ප්‍රසිද්ධ වෙනවා ප්‍රකට වෙනවා අනික සේරම තලාවබනවා මේ ප්‍රස්වාසයේ සංසිතන වේලාවක නැත්නම් ආස්වාද ප්‍රසාර සංසිතන වේලාවක අපි අර ඒකටම මානසිකාරය යොදලා බලාගෙන ඒක සංසිඳන වෙලාව බලනකොට පේනවා මුළු ජීවිතේම gediyak වාගේ ඒ කියන්නේ පිරිච්ච ගතිය කියලා සම්පත්‍ති කරගතිය ඒක එකලස් වීමක් එකලස් වෙනවා. එල්ලවීමක් එල්ල වෙනවා. සම්පූර්ණ ජීවිතේ එතකොට ඕනම ගුත්ත විද්‍යාකාරයෙක් හෝ දොස්තර කෙනෙක් හෝ එහෙම නැත්නම් කාය පිළිබඳව දන්න යෝගාභ්‍යාස කරන කෙනෙක් දැනගනිවි මේ චිත්තක්ෂණේ විතරයි හිත කය දෙක සැනසෙන්නේ හිත කය දෙක සුව වෙන්නේ හිත කය දෙක අලුත් වැඩියා වෙන්නේ ඒ නිසා මේ වෙලාවේදී සන්තෝචේව ප්‍රණීතෝච සුකෝච විහාරෝච තමන්ගේ විහරණය තමන්ගේ චිත්තක්ෂණය නැත්නම් ක්ෂණ සම්පත්තිය තාම සුවේල වෙන සුවේලවන චිත්තක්ෂණයක් පාඩපත් වෙනවා සන්තෝචේව ප්‍රණීතෝච අසේචන කෝච සුකෝච විහාරෝච uppන්න uppන්නේ පාපකේ අකුසල ධම්මේ අන්තරධාපේති උපසමේති එවැනි හුස්මක තියෙන පිරිච්ච ගතිය සම්පත්‍ති කරගතියක් තියෙද්දි තවත් රූප බලන්න ආසාවක් නම් පහළ වෙන්නේ නැහැ. රූප වැඩිව බලන්න, කිට්ටු කරගන්න, ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරන්න, සද්දවලට, ගඳට, රසට, පහසට පහළ වෙන රාගාදී කෙලෙස් වෙනුවට තේරෙනවා මේ ඇතුළෙන්ම මෝදු වෙන මේ කිරි රස, පිරිච්ච රසය නිසා පාපක අකුසල ධර්ම කොච්චර තුච්ඡද කොච්චර පාහරද කොච්චර කෙලසන සුළුද අනුන්ගේ හිතවන සුළුද මේක පිරිච්ච ගතියක් තියෙන. මේක ඇතුලේ තියෙන. කිසි කෙනෙකුට හානියක් නැහැ, පරිසර දූෂණයක් නැහැ, ලෝකේ රත් වීමක් නැහැ, ඕසෝන් ලේයරකට මුකුත් වෙන්නේ නැහැ. අල්ලපු දෙයට කරදරයක් නැහැ. Tamange චහුක්කේ කෙලසෙන්නේ නැහැ. මෙන්න මේ සාන්ත විහරණයේ ඉන්නකොට මේ අසේචන මේ පාපක අකුසල ධර්ම තැම්පත් වීම ਸਰවඥන්සේ සඳහන් කරන මේ වාගේ පායන කාලෙක දූවිල්ලෙන් ඇවිස්සලා හැම කොලයක්ම දූවිල්ලෙන් වැකිලා තියෙන වෙලාවේ පොද වැස්සක් ගියොත් අර සියලුම දූවිලි දූලි වලා ඔක්කොම හොදගෙන පොළොවට බහැලා වාතේ අම්මාකාරයට පිරිසුදු වෙනවද ඒ කෙනාට තේරෙන්න පටන් ගන්නවා අපි මෙතෙක්කල් ලෝකේ සැප කියලා පිරිච්ච ගතිය කියලා මොනවද හෙව්වේ මේ යමක් බාහිරේ හොයන්න හොයන්න මේ කියන සැපේට අහිමි වෙනවා මේ සමේ ඇතුලේ තියෙන්නේ බාහිරේ හොයන හැම දෙෙම මේකට අහිමි භාවයක් ඇති මේකට නුසුදුස්සෙක් බාටපත් වෙනවා. මේක හොයනකොට යා බාහිර ලෝකෙට නුසුදුස්සෙක් බාටපත් වෙනවා. මේක තමයි ආනාපානේ යන්න පුළුවන් ඊටාම සූක්ෂම තැන. ඉතින් මේ යනකොට මේ යෝගාවචරය ඔය ප්‍රීතියත් පහු කරලා සුඛයට ඇවිල්ලා ආනාපාන සති සුඛයේ ඉන්නකොට ඕන සමත උගන්වන ගුරුවරෙක් කියනවා මේ ආනාපානේ මේ සුඛේ ලබනකොට බ්‍රහ්ම සැප ඉක්මවනවා කියලා. මේ ලෝකේ මනුස්ස හිතකට හිතා ගන්න පුළුවන් ඉහළම සුඛේ තමයි මේ තමන්ගේම හුස්ම දිහා බලලා ඒ හුස්ම ගෙවන් වෙනකොට තුනී වෙනකොට කලබල වෙන්නේ නැතුව එහිම ගත කරන එක. එතකොට තමයි යාට ඒ සුඛෙ සුඛෙනොත්තර වූ උපේක්ෂා ඒකාග්‍රතාව සහිත චතුත් අධ්‍යානයට යන්න පොට පෑදෙන්නේ. එහෙම නැත්නම් අවස්ථාව සැලසෙන්නේ මේ සුඛේ වින්දට පස්සේ ඉතින් යට ඕනේ නම් සමාධිජම් පීති සුඛං චතුත්ථ ඥානං උපසම්පජ්ජ විරති උපේක්ඛා ඒකාග්‍රතාව සහිත චතුත්ථ ඥානයට යන්න පුළුවන්. ඒ ධ්‍යානයට ගියාට පස්සේ ඒ කෙනා අනිවාර්යයෙන්ම වාර්තා කරනවා දැන් ආනපන පේන්නේ නැහැ කියලා. ආනපන නැහැ කියන්න බෑ. හැබැයි දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ අපේ ආනපන සිදු වෙන්නේ සංඥාවේ තාමත්ම යටටට්ටුවේ අපිට සාමාන්‍ය අඳුරන්න බෑ. අපිට දැනෙන ගතිය නෑ. මේන මේ මට්ටමට ගියාට පස්සේ යෝගාවචරයා මේ භෞතික ලෝකයේ කාය සංස්කාරවල හුස්ම ගැනීමට කාය සංස්කාර කියලා වෙනවා කාය සංස්කාරයෙන් එන සියලු දරතයන් සියලු වෙහෙස ගෙවම් කරලා නිකන් හරියට කියනවා මේ ගුරුත්වාකර්ෂණය මිදිච්ච කෙනෙක් වගේ මේ පෘථිවියෙන් මිදිච්ච කෙනෙක් වගේ තමයි තේරෙන පටන් ගන්නවා පාවෙන තත්වයක් තියෙන්නේ. තව දුරටත් මේ ගුරුත්වයට බැඳෙන ආකර්ෂණ ශක්තිය නෑ. තමයි විශ්වගත සතෙක්. දැන් අන්තරීක්ෂ සතෙක් බවට පත් වෙනවා. මේක ඇතුලේ නෑ තව දුරටත් පොළොවට බරු බැඳා වගේ කාමච්ඡන්දේ නෑ, ව්‍යාපාදේ නෑ, තීන මිද්දේ නෑ, නිදිමත නෑ, උද්දච්ච කුක්කුච්ච නෑ, අන්චිතනගත හිතවිලි නෑ, සැක නෑ. මෙන්න මේ විදිහට හිත ශූන්‍යතාවේ තවත් පියවරක්. එවනම් රූප ධර්මයන්ගෙන් ශූන්‍යතාවය කියලා මේකට කියනවා. නැත්නම් කායනුපස්සනාවේ ශූන්‍යතාවය කියලා මේකට කියනවා. දැන් මේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ඉදන් නිසා ඉදන් පජහත කියලා ගොරෝසු ගොරෝසු දේවල් පුංචි පුංචි දෙයක් මාර්ගයෙන් ගෙවම් කරගෙන ගෙවම් කරන ඇවිල්ලා ඊටාම වායෝ ධාතුර විතරක් හිත හෙට්ටු වෙන්න ඇරලා දැන් වායෝ ධාතුවත් ගෙවම් කරා. ගෙවම් කරාට පස්සේ මේ එන ශූන්‍ය භාවය බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා ආදුනිකයා එහෙම නැත්නම් කමඨාන සෝද්ද වෙච්ච නැති එක්කනා ධර්ම සාකච්ඡාවකට මුණ දීලා නැති කෙනා සුත්තමේ ඥානෙ නැති කෙනා අජත්තං ශුඤ්ඤතං මනසිකරෝතෝ සමාදාන්තෝ ශුඤ්ඤතාය චිත්තං නපක්ඛන්ති මේ හිස් බවට හිත නැමෙන්නේ නැහැ හිත කැමැති වෙන්නේ නැහැ හිත බැසගන්නේ නැහැ මේක විමුක්තියක් කියලා හිතෙන්නේ නැහැ හිතෙන්නේ තිබුණ සම්බන්ධතා නැති වෙලා Taman නිකන් අහසට විසිකලා දැම්මා වගේ. නිකන් හරියට සනුගලේ නූල කඩලා ගියා වගේ. එහෙම නැත්නම් උඩ තියෙන ගහක කොලයක් වැටුණා වගේ දැන් ඉතින් කොහේ වැටෙයිද කොයි හුලඟකට යයිද දන්නේ මේක වැටි වැටි යනවා. ඉතින් ඒ නිසා යා තක්කු මුක්කු වෙනවා, බය වෙනවා. ඒ වෙලාවට එක පාරට ඇඟ ගැසිලා නතර වෙනවා. එක එක තැනක විතරක් මස් පිටු නටන්න පටන් අර ගන්නවා. নানা ප්‍රදේවල් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ හේතුව මොකද? භාවනා ප්‍රතිපදාව සර්වචනසික ප්‍රතිපදා ඒකාන්තෙම වැඩ කරලා තියෙනවා. හිත කෙලෙස් අඩුම තැනකට ගිහිලා තියෙනවා. අපේ තර්ක මනස කියනවා මේකේ නම් ඉන්න බෑ කියලා. මේක නෙමෙයි මට කොහෙන් හරි ආයසරයක් මම මේක හොයලා දීපන් මාන්නයක් හොයලා දීපන් ආශ කරන දෙයක් හොයලා දීපන් කියලා. ඉතින් ඒක නිසා කුරුල්ලෙක් කුඩුවට දැම්මා වගේ උඩල්ලෙක් කොට්ට උඩ තිබ්බා වගේ ඌරෙක් ගිහිල්ලා පිරිසුත් තැනක තිබ්බා වගේ මේ අපහසුකම තේරෙන්න පටන් ගන්නවා. නමුත් බුදුජානනාංශය සඳහන් කරලා තියෙනවා ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙනවා නම් සරුවචනසගේ බණ අහනවා නම් ඒකේනා ඉතිය තත්ත සංච සම්පජානෝ හෝති. ආ තේරුම් ගන්නවා මේ කෙලෙස් නැති தত্ত্বය ප්‍රතිපදාය ප්‍රතිඵලයක් වශයෙන් ලැබුණට හිතේකට සතුටු වෙන්නේ නැහැ. අපේ හිත සතුටු වෙන්නේ කෙලෙස් වලට විතරයි. අපේ හිත සතුටු වෙන්නේ ආතතියට විතරයි. අපේ හිත සතුටු වෙන්නේ යමක් ඇති තැනට විතරයි. නැති තැන පේන්නේ මුස්පේන්තුවක් වගේ. නැතන පේන්නේ පාඩුවක් වගේ. නැත්තන පේන්නේ Tamanට වෙච්ච ඇබැග්යක් වගේ. මොකද මේ ඉඳුරන් සියලු දෙනාම අවුරුදු කෝටි ගානක බාහිර අරමුණුත් එක්ක හැප්පිලයි පරිණාමය වෙලා තියෙන්නේ. දැන් හැප්පෙන දෙයක් නැති වෙනකොට ඒ ඉඳුරන් ඔක්කොම තක්කමුක් වෙනවා. කිසිම දෙයකට මේ හිතා ගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. නිදර්ශනයක් වශයෙන් කියනවා නම් අපි හිතමු රජයේ ප්‍රධාන අග්‍ර විනිශ්චයකාරතුමා පත් කරනවා. පත් කරලා පස්සේ යාට හම්බ වෙන්නේ ජනාධිපතිත් ඇවිල්ලා යා ළඟ තමයි මේ දිවුරුන් දෙන්නේ. මුළු ඔක්කොම තීන්දු කරන්නේ යාතේ. යා උසාවියට යනකොට පුදුමාකාර තෙදක් තියෙන්නේ. ഘോഷකයා කෑ ගහනවා. උගත් විනිශ්චයකාරතුමා එනවා උසාවිය නිස්සද්ද වෙනු කියනකොට ඔක්කොම නැගිටලා හාමුදුරුවොත් නැගිටින්න ඕන. එයිල උසාවිය එයිල වාඩි වෙන බොහෝම බරපතල තාට වාඩුණා පස්සේ මොකක්ද ඊගාව තියෙන නඩුව ආ ඉතින් නඩු කියනවා නිකමට හිතන්න උසාවියේ නඩුකාරයාට පස්සේ අද නඩු නැහැ කිව්වොත් මොකද වෙන්නේ අද එක නඩුවක්වත් නැහැ රට්ටු සාමයෙන් ජීවත් වෙනවා කිව්වොත් මොකද වෙන්නේ නඩුකාරයාගේ අර්ථෙදට අග්‍ර විනිශ්චයකාරණය මොන විනිශ්චයකාරුණත් ඊගාව තේ එක වෙනකන් ඉඳලා ගෙදර යන්න වෙනවා නිකමට හිතන්නේ අග්‍රවිනිශ්චකාරයට එක නඩුවක්වත් නැහැ. රට්ටු කියන අපි අපි විසඳ ගන්න අද නඩු නැහැ කියලා. මොකද අර ගෙනින තෙදට වෙන්නේ. විශේෂඥ වෛද්‍යවරයෙක් තමන්ගේ කාමරයට ගිහිලා පොලිමේ කට්ටිය එනකන් ඉනකොට නර්ස් ඇවිල්ලා කිව්වොත් අද සර් කවුරක්වත් ඇවිල්ලා නැහැ ලෙඩ ඔක්කොම සුව වෙලයි කියලා. මොකද වෙන්නේ දොස්තරගේ අර තියෙන தත්තෙට? ආනේ தත්තරපත් වෙනවා මාන්නේ හිටපු අපේ හිතට කිසිම ගැටුමක් නැහැ. කිසිම රුප්පණ දෙයක් නැහැ. කිසියම් විපරිණාමයකට පත් වෙන දෙයක් නෑ. අපි හීනකින්වත් හිතලත් නෑ. අග්‍රවිංශ කාර්යවලට කවදාකවත් හිතන්න හම්බ වෙන්නේ නෑ. නඩු නැති ලෝකයක්. මොකද ඒකේ වැඩේම නඩු හදන එක තමයි දවස පුරාම. ඒක තමයි යාගේ පළවෙනිම ජොබ් එක මිනිස්සුන්ට මොකක් හරි ගින් ගෙඩියක් දෙන්න ඕන. ඔය අපි පැත්තේ හිටියා කෝවිලක් කරන එකෙක්. ඒ කපුවට බෙර ගහන්නේ මු. එයා තමයි කෝවිල් කරන්නේ. ඉතින් කාට හරි ඉතින් මිනිස්සු එනවනේ අනේ මේකට මේ සාන්ති කර්මයක් කරගන්න ඕනේ. අනේ මේකට දේව පූජාවක් යන. ඉතින් එතකොට ඉතින් ගාන කපලානේ ජීවත් වෙන්නේ. දැන් මිනිස්සුන්ට කරදරයක් නැති වෙච්චාම එන්නේ නැහනේ කෝවිලට. දැන් මේ මිනිස්සුන්ට බීඩි බොන්න සල්ලි නැහනේ දැන්. කුන්නු හරමෙන් බයින්වල දෙයයන් ආන්සෙට තොට එහෙන ගහලා දෙයක් උදට අපිට කවුරක්වත් එන්නේ නැත්තම් කාට හරි ගිනි ගෙඩියක් දීපිය කියලා. ඒකල්ලි වල මිනි ඔලුවකට මතුරලා දුම්මල අල්ලලා මිනිඔලු හරවලා තියනවලු ඒ පැත්තේ ඉන්න කාට හරි එක්ක එහෙණයක් ගහනවා එක්ක දතක් කැලවෙනවා එහෙම නැත්නම් ළමෙක් මරනවා ඉතින් ඔන්න දෙයයන් ආන්තේ එයාට හම්බ වෙනවා බිස්නස් හම්බ වෙනවා බිස්නස් හම්බුනාට පස්සේ දෙයයන් ආසර කියනවා අනේ සමා වෙන්න ඕන අතපය වැරද්දා සිද්ධ වුණා නම් කියලා ඊට පස්සේ පූජා වට්ටියක් දීලා දෙයියෝ ෂේප් කරගන්නවා අර මිනිස්සුන්ට කොහෙන් හරි අමලියක් එනකම් බලාගෙන ඉන්න එක තමයි කපුවගේ වැඩි මුළු ලෝකෙම ඔච්චරයි මේ තියෙන හැම විශේෂඥවරයෙක්ම අපිට සැප පිණිස නෙවෙයි ඔය පුම්බගෙන අටවගෙන ඉන්නේ. බැලු බැලමට නම් පේන තියෙන අම්මෝ වෙනදට වැඩිය හරියට අර සේවාව තියෙනවා මේ සේවාව තියෙනවා ගෙවපමණින් කරලා දෙන්න කියලා එක්කෙනෙක්වත් නැහැ සුභසිද්ධිය සලකන කෙනෙක්. ඒක නිසා හරියට මේ ඉඳුරන් අග්‍ර විනිශ්චයකාරවරයෙක් වගේ ස්පෙෂලිස්ට් ડોක්ටර් කෙනෙක් වගේ බලාගෙන ඉන්නවා ප්‍රශ්න එනකම්. ප්‍රශ්න මොකක්වත් නැත්නම් ඉඳුරන් නිකම්ම නිකම්ම නිකම් බින්දුවට බහින. ඒකට ඒ ඉඳුරන් කැමති නෑ මොකද අපි පින් කරලා ලබපු ඇස් දෙකට බලන්න රූප නැත්තම් මෙච්චර හොඳට hearing aids දාගෙන ඉන්න කනට අහන්න දෙයක් නැත්තම් නාසයට ගඳ සුවඳක් නැත්තම් දිවට රසක් නැත්තම් කයට මොනවාක්වත් කරදරයක් නැත්තම් ඒ ඉඳුරන මොනවා වෙයිද මේ නිසා සරුවත් chance සඳහන් කරලා තිනවා මේ හම්බෙච්ච විසුඤ්ඤතාවය මේ හම්බෙච්ච ස්පාසුව මේ හම්බෙච්ච හුදකලාව මේ හම්බෙච්ච තනිපංගලම මේ හම්බෙච්ච විවේකයේ පෙන්වන්න බෑ ඒක නිසා එවැනි හිතක් කවදාකවත් මේ හම්බෙච්ච ශුන්්‍යතා විහරණය නපක්ඛන්දති ඒකට බැසගන්නේ ආදරෙන් බැසගන්නේ නෑ නප්පසීදති සතුටු වෙන්නේ නෑ න සම්තිත්‍ත්‍ති läගගන්නේ නෑ මේක විමුක්තියක් කියලා හිතන්නේ නෑ වෙච්ච දේ පේන තියෙන පාළු වුණා, තනි වුණා, දැන් කියා ගන්න දෙයක්වත් නැහැ, කර ගන්න දෙයක්වත් නැහැ කියලා 탁කුමුක් වෙනවා. ඊට පස්සේ යා හිතනවලු මේ අභ්‍යන්තරගත ශූන්‍යතාවය මහා පාළු මහා කාලකන්ණි මහා එපා කරපු දෙයක් බාහිර ශුන්‍යතාව වුණොත් මොකද වෙන්නේ කියලා හිතනවලු. එහාට වෙන්නේ තියෙන එතකොට මේ ඇතුළත තමන්ගේ මේ හිස් කන දැකලා එළිය බැලුවත් ඒක ගන්න දෙයක් පේන්නේ නැහැ. ඒකෙත් පේන තියෙන ශුන්්‍යතාවය තමයි. ඉතින් මේ අභ්‍යන්තර බාහිර දෙක දාලා බලනවලු. අජ්ජත් බහිත දෙක දාලා බලනවා ඒත් ගන්න දෙයක් නැහැ. ඊට පස්සේ මේ රූප වල තියෙන ගතිය තමයි විපරිණාමය සහ රූපණ ගතියක වෙනස් වෙනවා. විකර විකාර භාවයට පත්නේ. යා හිතනවා මේ විපා විකාර භාව නැති රූපණ ගත්ත නැති తত্ত্বය මේ කියන්නේ අවකාශයට හිත දාලා බලනවා. ඒකෙත් හිත පාදින්නේ නැහැ. මොකද ඒකේ ගැටෙන්න කෙයක් නැහැ. ඒකේ රණ්ඩු කරන්න දෙයක් නැහැ. මාන්න කරන්න දෙයක් නැහැ. ඒකේ මම කියා ගන්න දෙයක් නැහැ. ඉතින් මෙන්න මේ தත්වෙට ආවට පස්සේ ඒ යෝගාවචරයා දැනගත්තොත් මගේ හිත මගේ ඉඳුරන් ගැටුමටයි මේකට කියන පටිඝය කියන වචනේ සරුවචන්සේ පාවිච්චි කරනවා පටිඝයේ තමයි ශිල්ප දක්වන්නේ ගැටුමක් නැති වෙච්ච වෙලාවේ ඔක්කොම නිකන් ලැත්තන ලොප් වෙනවා ඇට්ටි හැලෙන්න පටන් ගන්නවා ලොඳ වෙන්න පටන් ගන්නවා බොඳ වෙන්න පටන් ගන්නවා වඳ වෙන්න පටන් ගන්නවා මේක යෝගාවචරය කවදාකවත් යෝගාවචරයේ තර්ක මනස හෝ යෝගාවචරය හෝ මේක කවදාකවත් පිළිගන්න ලෑස්තියක් නැහැ. මේ නිසා මේක නමුත් තේරුම් ගත්තොත් මේ ලෝකේ තියෙන අන්තිම සැපම මොහොත එහෙම නැත්නම් පිරිච්චම මොහොත තර්ක මනසට නොදකින් නොපතන් නොදොමකි. භාවනා කළා භාවනා කළා ඉතින් යනකොට යෝගාචරය දන්නේ මේ භාවනාවේ ප්‍රතිඵලයක් කියලා පේන්න තියෙන මොකද්ද? පාළු ගතිය තනි ගතිය. ඒ වෙලාවට මෙන්න මේකයි ලෝකේ ස්වභාවය කියලා හරියට දැක්කොත් මේක ගන්න දෙයක් නැහැ. ගන්න දෙයක් තියෙනවනම් හරියට දැකලා නැහැ. ඒ නිසා මෙතෙන් යනකම් ගෙනියලා මේකයි ස්වභාවය කියලා දන්නවනම් ඒකට කියනවා සම්පජඤ්ඤය කියලා. නුවණ කියලා. අපි මෙතෙක්කල් දැක්කේ මේ කය ස්කන්ධය ගොඩ කැටිත්ත රිත්ත තොගේ වශයෙන් බලනකොට මේකේ මොකද්දෝ ලස්සනක් තියෙනවා මොකද්දෝ හැඩයක් තියෙනවා නමුත් මම විසඳලා විසඳලා විසඳු කළා විසඳු කළා පතුරු ගහලා පතුරු ගහලා බලාන බලාන යනකොට මේ හැම රූප ධර්මයක් හැදලා තියෙන ශක්තිය වලින් ඒ ශක්ති කාටවත් අයිති නැහැ ඒ ශක්ති කිසිම කාලයකට කිසිම දේශයකට අයිති දෙයක් නෙවෙයි ශක්ති බවට පත් වුණාට පස්සේ ඒකෙන් ආඩම්බරයක් දකව කෙනාට හම්බ වෙන්නේ නැහැ මොකද මේ ශක්ති කවුරු කියන දෙයට අහන්න යා වැඩ කරන්නේ ශක්ති සංස්ථಿತಿ නියමයට මට ඕනේ න්‍යායපත්‍රයට නෙවෙයි. මේක තමයි මේ රූප කර්මස්ථානේ කායනුපස්සනේ අන්තිම කෙලවර මේ සියල්ලම හැදිලා තියෙන ශක්ති වලින් නැත්නම් අද්‍රව්‍යයෙන් තමයි මේ ද්‍රව්‍යම ඇවිල්ලා තියෙන්නේ අද්‍රව්‍යයක් බාටපත් වෙනකොට භාවනා යෝගාවචරයට ඒක ප්‍රිය දෙයක් මනාප දෙයක් මගේ කියා ගන්න දෙයක් බැස ගන්න දෙයක් නෙවෙයි විමුක්තියක් වශයෙන් පේන්නේ නැහැ මේන්නේ මම තනි වුණා මම යා කොටු වුණා මාන්න කරන දෙයක් නැහැ මෙන්න මේක දන්නවනම් ඒක තමයි කමඨාන් සුද්ධ කිරීමේ අන්තිම කෙලවර ඒක තමයි බණකින් ඉගෙන තියෙන අන්තිම කෙලවර ඒක තමයි ධාරුවත් යනසේ පෙන්වන්න තියෙන අන්තිම කෙලවර නමුත් ඒකෙදී සූර වෙන්නේ නැහැ යෝගාවචරය ඒකේ සූර වෙන්නේ පළවෙනිම කෙනා තමයි සරුවච්චන් වහන්සේ බුද්ධහාමුදුරයන් වහන්සේ භාවනා කරලා බුදු වෙන්න ඉස්සලා දවසේ මෙතෙන් ගියාට පස්සේ පළවෙනි වතාවට මානවයාගේ මෙතනයි ගැළවුම තියෙන්නේ. නමුත් මේකට වෛර කිරීම හරහා තමයි අපි සංසාරේ ගියේ. ඒ බුද්ධාංකරන් වහන්සේ මේක නිවන කියලා මේක විමුක්තිය කියලා බාර ගන්න. මේ කවදාකවත් ජීවිතේ වෙච්ච නැති පරිණාමයේ උත්කෘෂ්ඨ තැන උතනයි. නමුත් ප්‍රශ්නයක් තියෙනවා. මේක උන්වහන්සේ මේක විමුක්තිය කියලා බාරගත්තට උන්වහන්සේ කියන බණ අහන්න කවුද කැමති? ඔක්කොමලා බණ භාවනා කරන්න කුට්ටිය කඩා ගන්න. මාන්නක් ආර කරන්න. තණ්හා ඇති කරන්න. මම එයා වඩා ගන්න. මම සෝවාන් කියන්නේ. මොකද වෙන්නේ සෝවාන් කියන බුම්බණ්ඩ හදනකොට? මම ඒගොල්ලෝ සෝවාන් මම නම් සකදාගාමි කියනකොට මොකද වෙන්නේ? මම අනාගාමි වෙනකොට මේ ඔක්කොම මාන්නක්කාරකමට දාගන්න හදනවා. කිසිම කෙනෙක් කැමැත්තක් නැහැ මේ මට්ටම් මේ තාන්නමාන ටික බිම දානවා දකින්න නඩු නැති උසාවියක අග්‍රවංශකාර වෙන්න කවුරක්වත් කැමති නෑ. ලෙඩු නැති ස්පිරිතාලයක ප්‍රධාන වෛද්‍යවර වෙන්න කවුරක්වත් කැමති නැහැ. කිසිම ශිෂ්‍යෙක් නැති ඉස්කෝලේක ප්‍රධානාචාර්ය වෙන්න කවුරක්වත් කැමති වෙන්නේ නැහැ. ඒකල කියන ළමයි හරි කරදරකාරයි කියලා. හැබැයි ළමයි නැති වෙනකොට ලොකු සර්ට තනක් නැහැ. ලොකු සර්ට කවුද වෙන්නේ? ආන්න මෙතන ගියාට පස්සේ හරුවචන් ආන්සයට සිද්ධ වෙනවා. මේකයි දරුවනේ විමුක්තිය කියන්නේ මේකයි දරුවනේ සැප බැසගෙන läග ගන්න තැන මේකට සතුට වෙල්ලා කියන තමයි 84000 ධර්මස්කන්ධේ දේශනා කරලා තියෙන්නේ ඒක විවිධ පැති වලින් බුදුරජාණන්සේ දේශනා කරනවා මේ සූත්‍රයේදී කියනවා මෙතෙන්ට ගියාට පස්සේ මේ කෙනා මේ ලැබිච්ච විවේකයට අකමැති නිසා මේ ලැබිච්ච විවේකේ මම කියාගන්නේ නැති නිසා මේ විවේකයට සතුටු වෙන්නේ නැති නිසා නොබෝ වෙලාකින් හිත ගැස්සිලා ආයසරයක් හුස්ම පේන්න පටන් ගන්නවා ආයසරයක් කය දැනෙන්න පටන් ගන්නවා ආයසරයක් සද්ද ඇහෙන්න පටන් ගන්නවා ආයසරයක් හිතවිලි එන්න පටන් ගන්නවා ඉතින් ආට පස්සේ ඒ කෙනා ආයතර මෙතෙන්ට එන්න හේතු වෙච්ච අරමුණටම නැත්නම් මූල කර්මස්ථානෙ බහිත දැම්මොත් ආ දැන් ඔන්න යන්තම් ආයෙ හුස්ම පේන්න පටන් ගත්තා. ඊට පස්සේ හුස්මට හිත දැම්මොත් අර වෙච්ච යමලිය ගැන කල්පනා කරන තුන බොහෝ වෙලාවකින් අර හුස්ම ආයතුණියටපත් වෙලා ආයෙත් එතෙන්ට යනවා. ඒක තමයි අපි ඊයේ ධර්ම දේශනාවේ අවසාන හරියට සාකච්ඡා කරේ. එතකොට අරමුණු ඇති ඊටාම තුනි සූක්ෂම අරමුණු ඇති ඒක ගෙවුනට පස්සේ අරමුණු නැති. ඒකේ පාවෙනකොට ආයෙ ගැස්සිලා ආයෙ අරමුණු ඇති. ඊට පස්සේ ඒක ගෙවන් කරපුවාම ආයෙ අරමුණු නැති. මෙන්න මේ දෙක අතර ඊටම තුනීවට අරමුණු එනවා ආය නැති වෙනවා ආයනවා ආය නැති වෙනවා කියනකොට මේ අරමුණු ඇති తත්වේ සහ නැති తත්වේ द्वේතාවයක් බවත් ඒ එක එකනා අපේක්ෂාවෙන් සාපේක්ෂව සිදුවන දෙයක් බවත් මේ දෙකෙන් එකක් කැමති වුණොත් මානසික ආතතියක් ඇති වෙන බවත් මේ දෙකටම සමහිතක් ඇති කරගත්තොත් ඒ යෝගාචරයට විශාල විමුක්තියක් තියෙන බවත් ශුන්‍යතා පරිසංයුක්ත දේශනා කියලා කියනවා. නිබ්බාන පරිසංයුක්ත දේශනා කියලා කියනවා. ඉතින් ඒක නිසා මෙතෙන් ගියාට පස්සේ වරින් වර ආස්වාස් ප්‍රසවාස ලාවට දැනෙනවා ආය නැතු වෙනවා. ආය දැනෙනවා ආය නැතු වෙනවා. ආන්නේ தත්ත්වෙදී යෝගාවචරය මේ द्वයතාවය අරමුණු තිබුණත් අරමුණු නැතත් මේ දෙකෙන් එකකින්වත් සතියට ඇති වැඩක් නැහැ. සතිය මේ දෙකෙන් පොඩක් මෑත් වෙලා මේ වෙලාවේ තියෙනකොට තියෙන බව දන්නා මේ වෙලාවේ නැති බව නැති බව දන්නවා එච්චරයි. තිබේවා කියලා හැඟීමක් හෝ නැති වේවා කියලා හැඟීමක් නැති තැනට මේ යෝගාචරය පුරුදු කරන පටන් අරගත්තොත් එයා ශූන්‍යතා දර්ශනේ ඉතාමත්ම දක්ෂෙක් බාටපත් වෙනවා. එයා තිබුණයි කියලා ආඩම්බර වෙන්නෙත් නැහැ නැතිුණයි කියලා කනගාටු වෙන්නෙත් නැහැ. ඒක බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා අලත්තං යදිදං සාදෝ නාලත්තං සුන්දරාමිති උබයේනේව සෝතාදී රුක්ඛංග ප්‍රතිවත්තති කියලා. ඊට කියනවා ගහක් ළඟට යන මිනිස්සෙක් ගහේ ගෙඩි අපේක්ෂා කරන යනකොට අනේ පළතුරක් හම්බ වෙනවා ඛණ්ඩ. දකින්නකොට ලැබිලා අනේ සුන්දර හරි හොඳයි. අලත්තන් යද්දන් සාදු අනේ හොඳයි මගේ වෙලාවට ගහේ ගෙඩි තිබුණයි කියලා සතුටු වෙනවා. ගහේ ගෙඩි නොතිබුණයි කියලා මොනව කරන්නේ? ගහේ ගෙඩි නැත්තම් ඉතින් ආයෙත් කමක් නැහැ කියන්න වෙනවනේ. ගහක් ළඟට ගිහලා නඩු දාන්න බෑනේ. සම්පකාරය ළඟට ගිහිල්ලා නම් කම්පකාරය වහලා තියෙනවා නම් මැනේජර්ට විරුද්ධව නඩු දාතයි. දැන් ගහක් ළඟට යන්නේ තිබුණොත් හොඳයි. නැත්තම් ඒත් හොඳයි කිය. ඒත් සුන්දරාමිටි. උබයේ නේව සෝතාදී. ඔව් ලැබුණත් නොලැබුණත් ඒ ගහ කෙරේ දක්වන ආකල්පය ගුණයට කියන්නේ తాදී ගුණය කියලා. නොසැලෙන ගතිය gedi තිබුණත් හොඳයි නැති වුණත් හොඳයි. වෙන කරන්න දෙයක් නැහැ. මේක තමයි ස්වභාවය. උබයේනේ සෝතාදී රුක්ඛංග ප්‍රතිවත්ති ගහක් ළඟට ගිය මිනිහෙක් වගේ හැරිලා එනවා සාප කරන්නේ දොස් කියන්නේ නැහැ. ඉතින් මේක ගැඹුරු ධර්මයක් කියලා අපිට කියන්න පුළුවන්. දරුවතන්සේ පෙන්වන්න හැදුවට නමුත් අපි ඊට වැඩිය ප්‍රකට සිද්ධියක් ගත්තොත් පින්නපාතේ වඩින ස්වාමීන් වහන්සේ නමකට හිතන්න gederekin හොඳ රස්නිය බුරියානි ටිකක් බෙදනවායි කියලා. හොඳ රසමසූළු ආහාරයක් දෙනවයි කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේට ඒකට හොඳයි කියලා හිතනවනේ. ඒකෙතරින් දානයක් නොදුන්නයි කියලා බනින්නද? ඒත් හොඳයි කියන්න වෙනවනේ. අද නෑ මොනවත් නෑ ස්වාමීන් වහන්සේ වඩින්නේ කියලා අච්චත් අච්චත් අච්චතම් බන්තේ කියලා කියනවා. ස්වාමීන් වහන්සේ එහා ගෙදර ගැන බලාපොරොත්තු වෙන්නේ මෙහි මුකුත් නැහැ කියලා දන්න මිනිස්සු කියනවා. ඉතින් බුරියානි හම්බුනත් තමයි එහා ගෙදරට වඩින්න කිව්වත් එකයි මොකද වෙන්න පාද වෙන්න හම්දුරන කිසි අපේක්ෂාවක් නැහැ. අර ගෙදරින් මේක ලැබෙන්න ඕනේ කියලා. ආන්න මේ දර්ශනයට තාදී ගුණය කියලා කියනවා. නැත්නම් නොසලින මනස කියලා කියනවා. මේක උපත්තියේ ඉඳලම හිතේ තියෙන එකක්. නමුත් අපි අතෙන්ට අඩු කරගෙන කරගෙන ගිහිලා ඊටාම තුනි වුණාට පස්සේ ඇති නැති දෙක අතර දෙකටම නොසලෙන මනස ගියාට පස්සේ අපි රූප ධර්මයන්ගෙන් කිපෙන්නේ කියන වචනේ සුගන්ධ දුවනවල පාවිච්චි කරන අකුප්පාගය. අපි තිබුණයි කියලා කුප්පන්න බෑ. නොතිබුණයි කියලා කේන්තියක් නෑ. තිබුණත් හොඳයි නැත්තත් හොඳයි. ඒකට තමයි සාමාන්‍යයෙන් කියන්නේ මිනිස්සෙක් ගිහිලා හාමුදුරන්ට ආරාධනා කරාලු ගමේ පන්සලේ අවසරයි ස්වාමීන් වහන්සේ දානමකට විතර දාන දෙන්න ඕනේ 19ක් නම් ඉන්නවා ඔබ වහන්සේත් වැඩියොත් හොඳයි කියලා. නොවැඩියත් හොඳයි නොවැඩියත් වැඩියත් හොඳයි කිව්වලු. එතකොට ඉතින් හාමුදුරන තේරෙන්නේ මොන හැන්දෙද බෙදන්නේ කියලා. නොවැඩියත් වැඩියත් හොඳයි. මෙච්චර තමයි ජීවිතේ පුරුදු වෙන්න ඕනේ. අපිට පෙන තියෙනවනම් ලැබෙයි ලැබුණොත් හොඳයි. හේතුඵල ධර්ම නැත්තම් නොලැබෙයි. ඒත් හොඳයි. ලැබුණත් නොලැබුණත් හොඳයි කියන මනුස්සයාගේ හිත මොන තාලෙන්වත් කුප්පන්න බෑ. නමුත් අද මේ තරඟ වලින් අද අධ්‍යාපන තරඟයෙන් අපිට මොකද්ද වෙලා තියෙන්නේ අපි ඒකාන්ත වාදි වෙලා තියෙනවා අනිවාර්යයෙන්ම දිනන්න ඕනේ අනිවාර්යයෙන්ම පාස් වෙන්න ඕනේ පාස් වෙන්නේ නැත්නම් වහකනවා කතා දෙකක් නෑ වහකෑවා නැත්නම් ක්‍රීඩා තරඟවල දිනෝ පක්ෂේ මරනවා ඔලිම්පික් ගේම්ස් වල මරන්නේ. ජාත්‍යන්තර තැන්වල මරන්නේ අපි ක්‍රීඩා තරඟ ලෝකෙට ඉදිරිපත් කරේ ජය පරාජය බාර ගන්නයි. අද මොකද වෙලා තියෙන්නේ? පරදිත් පක්ෂේ කොච්චර මානසික අසහනටපත් වෙනවද කියනවනම් දිනව පක්ෂේ මරණ මට්ටමට ගිහිල්ලා තියෙනවා. ඉතින් යෝගාවචරය මේක දැනගෙන අපි එකක් අපේක්ෂා කරනවා නම් ඒ කාන්තේම අසහනයක්. දෙකටම සූදානම් වීම තමයි මෙතෙන්දී සරුවත් යනන්සේ පෙන්වන්නේ ශුන්්‍යතාවේදී රූප පුළුවන් තරම් ගෙවම් කරලා රූප නැති වුණත් ඔය රූප වරින් වර ඇවිල්ලා හොල්මන් කරලා ගියත් දෙකින් එකකටවක්ක සැලෙන්න එපයි කියලා මේක විස්තර කරන අපේ තායිලන්ත ස්වාමීන් වහන්සේ නමක් හොඳ නිදර්ශනයක් කියනවා. උන්වහන්සේ සඳහන් කරනවා අපේ හිත චිත්‍රපට ශාලාවක තියෙන තිරයක් කියලා හිතන්නේ කියලා. චිත්‍රපට චිත්‍රපට ශාලාවේ තියෙන තිරේ විශාල දියැලක් පෙන්වනවා කියලා හිතන්නේ. ඒ සංචය අහනවා දිය ඇල්ලක් පෙන්නුවාට tire පෙඟෙනවද කියලා. කදාකත් පෙඟෙන්නේ මේ චිත්‍රපටි tire විශාල ගිනි කන්දක් පෙන්නවා. tire පෙඟෙනවා tire ගිනි ගන්නවා. මොකද ඒකට ඇවිල්ලා වැටිච්ච පිළිඹුවක් විතරයි තිරේට මුකුත් වෙන්නේ නැහැ. ඒ නිසා අපේ හිතට යමක් තිබුණත් තිරේට හිතට මුකුත් වෙන්නේ නැහැ. නොතිබුණාට මුකුත් වෙන්නේත් නැහැ. මේ தත්ත්වගත කරලා අපි තියෙන්න ඕන කියන හැඟීම ආවට පස්සේ පිච්චිලා නෙවෙයි පිච්චෙන්නේ මේ තැවීම හරහා දුක් ගන්නකම හරහා ඒක නිසා අන්තිම අඩු කරන්න ඕනේ අඩු කරලා අඩු කරලා නෑ යන්තම් තියෙනවා නෑ යන්තම් තියෙනවා ඕන ওই දෙකේ පුළුවන් තරම් දෙකට පුරුදු කරනකොට තේනවා ලාවට ආනපාන වෙනවා ආය නැති වෙනවා. ආය ලාවට ආනපාන වෙනවා ආය නැති වෙනවා. එහෙම නැත්නම් ලාවට සද්ද ඇහෙනවා ආය නැති වෙනවා. මේන මේක දිගට දිගට දිගට යනකොට මේ द्वේතාවයේ එකක් අල්ලා ගන්න ගතිය තමයි අපිට මේ පවුපින් හරි වැරදි සාධාරණ අසාධාරණ ධර්ම අධර්ම කියලා මේවා සේරම හිතට පිටින් දාපුවා. හිතේ ප්‍රകൃතිය නෙවෙයි. හිතේ ප්‍රകൃතියේ පවුපින් කියන කතාවක් නෑ මොකද වැද්දට ශිෂ්ටාචාරයක් නැති මිනිස්සයාට ওই තියෙන අසහන මොකක්වත් නෑ. අපි තියෙන අසහන මොකක්වත් නෑ. මොකද හේතුව එයාට කාටවත් පෙන්ලා දෙන්න චර්චයක් නැහැ. මං කියන්නේ වැද්දෙක් වෙන්නේ කියලා. ඒකට නෙවෙයි මම මේ කියන්නේ. නමුත් පටන් ගත්තේ හැම කෙනා වැද්දකින් තමයි. ධර්මයක් අධර්මයක් නැහැ. ඒක නිසා තිරිසන් දිහා බලන්න කවදාකවත් අසහනයක ලකුණක්වත් පේන්න තියෙනවද කියලා? frustration නැහැ. මොකද උන්ට නැහැ සදාචාරයක්. අපිත් පටන් ගත්තේ එතනින් ඊට පස්සේ හදාගත්ත සදාචාරය අපිටම කුරුසයක් වෙලා අපිටම දඬු කඳක් වෙලා අවුටම කටුබෙරයක් වෙලා මේක දැක්කට පස්සේ අපිට දැන් තැවෙන්නේ නැතුව හිටියොත් ඒක අසාධාරණයි වගේ. ඒ නිසා සරුවචාන්සේ මෙතෙන් ගෙනිච්චට පස්සේ උන්වහන්සේ ගෙනියන්නේ ඒ කෙනාගේ හිත හොඳට ශක්තිමත් වෙන්න ඉස්සල්ලාම සීලයක පිටලා පවුපින් දෙක පෙන්නලා. ඊට සමාධියකට ගෙනියලා සමාධියෙන් පස්සේ විපස්සනාදි කියනවා. ඔතෙන් එනකන් හේතු වෙච්ච දේ දැන් අතහැරපන්. දැන් එන ඕන දෙයකට පූර්ව නිගමනකින්තරෝ බලහන් ඉඳලා ඒක සම්පූර්ණ ගෙවිලා අන්තිමටම ගෙවෙන යනකොට ඇතිත් ඇති නැතිත් නැති තත්යකට ගියාට පස්සේ මෙන්න මේකෙදි ඇති වුණා කියලා කනගාටු වෙන්නත් එපා නැති වුණා කියලා අඬන්නෙත් නැතුව මේ తాදී ගුණයට යන්න පටන් ගත්තොත් ඒ ශූන්‍යතාවය ඒ හම්බෙන ශූන්‍යතාවේදී ගෙවම් කළා ගෙවම් කළා ගෙවම් කළා අන්තිම ටිකේදී ඕකට කමක් නැහැ. ඒක ඉවර කරන්න බෑ. ඒක තිබිච්චාවයි. ඒ ටික තිබුණාට ප්‍රශ්නයක් නැහැ. උදාහරණයක් වශයෙන් කියනනම් අපි පරිශීනයක් කරනකොට අපි යමක් නැහැ කියලා ඔප්පු කරන්න යම් පරිශීනයක් කරලා ඒකේ 95%ක්ම නැහැ කියලා ඔප්පු කරාට පස්සේ ඊටු 110 එයාට අතවාසියට හම්බ වෙනවා. ඕනම දෙයක් ඩිස්ප්‍රූව් කරුවා 95ක් 100%ක්ම නැහැ කියලා පෙන්වන්න පුළුවන්. පෙන එහෙම තමයි විද්‍යාන පරිශන කරන්නේ. 100%ක්ම නැහැ කියලා කියන්න ඕනේ. ඒ නිසා අපිට කේවල සුද්ධ tattweට යන්න ඕනේ. සාපේක්ෂ සුද්ධ tattweට ගියාට පස්සේ ඉතුරු ටික ਸਰුවචනanse පෙන්වන්නේ නිලුම්පතක් උඩ වතුර බින්දුවක් තිබුණට නිලුම්පත තැර වෙන්නේ නැහැ. නිලුම්පත ඇලෙවිච්ච ගමන් වැටෙන්නේ සායේ නිලුම්පතේ තියෙන වතුර නිලුම්පතට අයිති නැහැ. නිසා මේ භාවනා කරන කෙනාගේ හිතට වරින් වර කෙලස් ටිකක් එනවා. නමුත් ඒකේ හිටින්නේ නැහැ. තිරේක පෙන්න ගිනි කන්දක් වාගේ. තිරේක පේන දියල්ලක් වගේ ආදන්නවා. ඒ ගිනි කන්ද එනකොට දියල්ල යනවා. දියල්ල එනකොට ගිනි කන්ද යනවා. මොකට මේකට තැවෙන්නේ? මේකක්වත් ඉන්න නෙවුවා නෙමෙයි. ආනේ මට්ටමට ගියාට පස්සේ තමයි යෝගාවචරයා නාම ධර්ම વિશે ආකල්ප વિશે මානසික தত্ত্ব වර්ණ ගැනීම વિશે අවබෝධ කරන්න පුළුවන් තත්වයකට එන. ඒක ඉස්සලාම සරුවචනස උගන්වන්නේ රූප ධර්ම හරහා. ඒ රූප ධර්ම හොඳටම තුනි වුණාට පස්සේ යෝගාවචරය පඨවි ආපෝ තේජෝ කියන ඇති තත්වයත් ආකාශ කියන නැති තත්වයත් දෙක අතර එහාට මෙහාට පයින් ඩාරිනවා. මේක සමත භාවනාදී උගන්වන්නේ නේව සංඥා නා සංඥායතනෙ කියලා. සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති තත්වේ. ඒකට එන්නේ චතුත් අධ්‍යාහනෙ ඉඳලා ආකාසානංචායතන හිත දානවා. ආකාසානංචායතන කියලා කියන්නේ හිස් තැනක්. කිසිත් නැහැ කියන අදහස තියෙන්නේ. ගැටුමක් නැහැ. මේ දේවල් තිබුණොත් තමයි ලොකු පුංචි වෙන්නේ උණුසුම් සීතල දරන්නේ ගැටුම් ඇති කරන්නේ දෙයක් නැත්තම් ගැටුම් ඇති කරන දෙයක් නැහැ නිසා ආකාශයේ අජට ආකාශය කියලා කියනවා ගැට ගහන්න බෑ ඉතින් යෝගාවචරය ගිහිල්ලා යම් වෙලාවක ආනාපානෙ හොඳට ඕම තුනී කළා ඒකට පුරුදු වෙලා අපි කියන සමත භාවනා විවහාර ක්‍රමයට කියන චතුත් අධ්‍යාහණය ගියාට පස්සේ එයා හිතුවොත් මෙතන හිස්තනක් තියෙන්නේ මේ හිස්තන අනන්තයි. වස්තු සීමිතයි. වස්තු තියෙන්නේ උස දිග පළල කියන සීමා ඇතතේ. ඒ අතරමැද තියෙන හිස්තන අනන්තයි. මේක විස්තර කරන ලස්සන නිදර්ශනයක් ගෙන හරපානවා ඒ බුරුමේ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා ටෙලිවිෂන් තිරයක් රූප රාමු නැතුව තිත් වැටෙන වෙලාවක් ගැන හිතන්නේ කියලා. ටෙලිවිෂන් තිරේ රූප රාමුවක් නැහැ. හරියට ફોකස් වෙලා නැහැ. තිත් වැටෙන ඒ තිරේ පුරාවට පොකුරු පොකුරු තිත් වැටෙනවා. මේක දිහා බලාගෙන ඉන්නේ කියලා ලකුණු දෙකකට. ඒ මොකද තිත් දෙකක් කවදාකවත් ගැටෙන්නේ නැහැ. කොච්චර තොගගෙන ආවට ඒක හදලා තියෙන ක්‍රමයට 32ක් අතර ගැටෙන්නේ නැහැ කියන්නේ මොකද හැම වෙලාවෙම 32ක් අතර හිස්තනක් තියෙනවා. එහෙම නැත්නම් පරිච්ඡින්න අවකාශය කියලා දිනවා අර තිත මේ තිතෙන් පරිච්ඡින්නයි. පිරිසිඳිලා තියෙන. නමුත් අපේ හිතට අපේ ඇස් වලට කවදාකවත් අවකාශය පේන්නේ නමුත් තර්කයෙන් පෙන්වන්න පුළුවන් 32ක් ගැටෙන්නේ නැහැ කියලා කියන්නේ අනිවාර්යයෙන්ම අවකාශයක් තියෙනවා දැන් මේ අවකාශයේ නිසානේ මේක ඇතුළේ ක්‍රියාවලියක් තියෙන්නේ. ඊට පස්සේ කියනවා එක තැනක එක තිතක් ගියාට පස්සේ අනික් තිත මතුවෙනවා මිස නැත්නම් එක එක තිතට වෙනමම උපාදයක් වෙනමම තිතියක් වෙනම භංගයක් තියෙනවා මිස පටලවිල්ලක් නැහැ. එක තිතක් ඇවිල්ලා ගිය තැන 100ට 100ක්ම ඉවර වෙලා තමයි ඊගාව තිතේ. ඒ කියන්නේ එතන කාල පරතරයක් තියෙනවා. කාලය සහ දේශය අතර හොඳ ඥාණයෙන් බලන කෙනාට පේනවා නැත්තම් මේක ගැටුමක් වෙන්න බෑ. එක තැන 32ක් පේන්න බෑ. කවදාකවත් නෑ. මේක දිහා බලන් හිටියොත් පේනවා අපේ හිතට මේ කාලපරතරය හෝ අවකාශපරතරය අහුවෙන්නේ නෑ. මුළු පරිණාමයේ පුරාම අපි ඇත යන සංඥාවේ තමයි ගත කරන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා ඒ රූපෙත් මේ රූපෙත් අතර ගැටුමක් නැති බව දකින්න නැතුව අපි දෙක එක යායට පෙන්නනේ පඩලවිල්ල මැහුම ඇලවිල්ල තමයි තණ්හාව කියන්නේ. ඒ තිතයි මේ තිතයි අතර හිස්තනක් තියෙනවා. හිස්තන නැත්නම් ගැටෙන්න බෑ හිස්තන කාදාකත් පෙන්වන්නේ නෑ. එක තිතක් ගිය තැනක තව තිතක් එනවා. ඒ අතරමැද තියෙන අවකාශ සීමාව පෙන්වන්නේ මේකට බුදුරජාණන් සිබ්බණී කියන වචනේ පෙන්වනවා. සිබ්බණී කියන්නේ අර තියෙන දෙක ගැටලාලා මැද තියෙන හිස්තන වහලා දානවා. මේකම තමයි චිත්‍රපටියක් පෙන්වනකොට ප්‍රොජෙක්ටර් එක කරන්නේ. කාටුන් චිත්‍රපටියක් පෙන්වනකොට කාටුන් චිත්‍රපටියේ තියෙන අතින් අදුව ඉරිකැලි ටිකක් විතරයි. එක රූප රාමුවක් පෙන්නලා එක පාරට ආලෝකය පෙන්නලා රූප රාමුවක් අන්ධකාරයක් පෙන්නලා ආය රූප රාමුවක් පෙන්නකොට අර අන්ධකාරය නොදකින්න හිත පළවෙනි රූප රාමුවේ ඉඳලා දෙවෙනි රූප රාමුවට සතෙක් යනවා වගේ ඇනිමේෂන් එකක් දකින්න. නමුත් ප්‍රොජෙක්ටර් එක හැමීට වැඩ කරන්න ගත්තොත් පේනවා අන්ධකාරයක් ආලෝකයක් අන්ධකාරයක් ආලෝකයක් නම සාමාන්‍ය වේගයක අරගෙන උට අන්ධකාරය පේන්නේ නැහැ ඕනේ ප්‍රොජෙක්ටර් එක ගලවලා බලන්න චිත්‍රපටිය බලන කාලේ 50ක් අන්ධකාරය තියෙනවා දකින්නේ අපේ හිත දකින ආලෝක ටික විතරක් පෙළගස්සලා අන්ධකාරය පේන්නේ නැහැ ආන මේ බව නිසා අන්ධකාරය තිබ්බත් ආලෝකය තිබ්බත් අපේ හිත ආස්තික පැත්ත විතරක් බලනවා අන්ධකාරය නොබලන්න අපේ හිත දන්නවා මේකේ අනිත් පැත්තක් තියෙනවා නාස්තිකත්වයේ විතරක් බලනවා ඔය පේන රූප එකක්වත් බලන්නේ නැතුව හිස්තන දකින්න පුළුවන්. මේකට කියනවා චිත්‍රය සහ canvas එක කියන දෙකම බලන හැටි කියලා. අපිට චිත්‍රයක් දිහා බලන්න පුළුවන් දිය සායන් චිත්‍රයක්, තිල් සායන් චිත්‍රයක්. නමුත් මේ චිත්‍රය ඇඳලා තියෙන canvas එක බලන්න බෑ චිත්‍රයේ රස විඳින කෙනාට. නමුත් කවුරු හරි පුරුදු කරුවොත් මේ චිත්‍රය ඇඳලා තියෙන canvas එක කියලා canvas එක බලනකොට රූපේ රස බලන්න බෑ. දෙකම දැක්කොත් එයාට වෙන මේකේ චිත්‍රයක් ඉතින් ඔකට මැරෙන්නේ දැන් නෑ. එහෙම නැත්නම් පේන්නේ අම්මෝ මෙච්චර වටන දෙයක් මේක පිකාසෝ ඇඳලා තියෙන්නේ මේක අසවල ඇඳලා තියෙන කියලා මහා ලොකු රූපරාමු හදාන මැරෙන්න හදනවනේ. නෑ නිකන් මේ ගෝණි ගෑල්ලක ඇඳපු චිත්‍රයක්. ඕක ඉතින් මැරෙන්න දෙයක් තියෙනයි. මේ ලංකාවේ ඉන්න එක යකෙකුටවත් වටිනාකමක් තිබුණේ නැහැ සමාධි බුදු පිළිමේ නේරු ඇවිල්ලා මේක වටිනවයි කියනකම්. නිරුතුම ඇවිල්ලා බලලා කිව්වා යකෝ මේක ලෝකෙම ප්‍රසිද්ධ රූපෙනේ. <gasps> අනේ අපිත් යන්න ඕනේ සමාධි බුදු පිළිම බලන්න. එතකන් තෙමුණා ওই බුදු පිළිමේ. එතකන් දිරුවා ওই බුදු පිළිමේ. පිටරට එක්ක ඇවිල්ලා එකේ කියපු දවස් තමයි අපි ඉතින් වඳින්න පටන් ගත්තේ ලෝකෙම ශ්‍රේෂ්ඨ දර්ශනය කියලා. අවකන බුදු පිළිමේ කවුරුවක්වත් ගණන් ගත්තේ නැහැ. දැන් සුද්දා කිව්වට පස්සේ හප්පා. අපේ ජාතික උරුමයක් බාටපත් වෙලා තියෙනවා. ඒ නිසා මේකේ කිසි නයිසાર્ගික වටිනාකමක් නැහැ. කවුරු හරි පෝපු එකක් තමයි තියෙන්නේ. අපිට මේ දේශයල වල වටිනාකම නැහැ. රටාලවල රටින්ද හම්මා කීයක් දීලා හරි රටාල කණ්ඩෝ. රට දෙල් ඕනේ මඟුලක් වුණු හරපයක් රට කියපු ගමන් මේ දේශීය දෙවිහිකලා අපි ගන්නවා අපි හිතන එකේ විශේෂ පෝෂණ පදාර්ථ තියෙනවා කුණු හරප රාශියක් කියනවා අනේ අර දේශයලේ hina වෙනවා තොපේ මහමෙවුන්ලා ඔය ඔය ගොඩනැගිලි ගොඩ නැගුවේ ඔක්කොම කෙරුවේ දේශියාල කාලා බලව රටාල කාලා නෙවෙයි රටාල කාපේ උණ්ඩ තියෙන්නේ බඩේ දැවිල්ල කොලෙස්ටරෝල් heart attack ඒ දවස්වල තිබුණේ නැහැ මොකක්වත් දේශියාල් ගොඩේ හාල් ඒව ගොඩේ පිටරට එන එක රැංගු මිල්චට් එක අම්මා හරි ෂොක් ඒ නිසා මේ ඕනෙම ඕනෙම තේක මේ හිස් තනයි පිරිච්ච ගතියයි දෙකම තියෙනවා. බුදුරජාණන් කියන උඹලා දිගටම දැකලා තියෙන පිරිච්ච පැත්ත විතරයි. ඕක තමයි හූනියම. ඕකේ තියෙන හිස් තන දකින්න ඕනේ හිස් තන නැතුව පිරිච්ච ගතියට ඉන්න බෑ. ඔබ දැකපු දවසට ඒකට කියනවා ශූන්‍යතා දර්ශනය කියලා. ඒ මිනිස්සයා දෙයක් බලන්නේ දේ විනිවිදලා බලන්නේ. පේන දේ විනිවිදින්න දන්නවා. චිත්‍ර විනිවිදලා කැන්වස් එක බලන්න දන්නවා. හරියට දීකඩක් දිහා බලලා දීකඩ හරහා බලලා දීකඩේ අඩිය බලනවා වගේ. එතකොට රූප කියලා කියන්නේ පිරිසිදු දීකඩක්. ඒක පිළිබිඹු කරන ගතිය තියෙන හැබැයි ඒක අඩිය පෙන්වන එක වළක්වන්නේ නැහැ. හැබැයි බලන්නේ නැත්තම් එහෙම නැත්තම් නාසිසස් වගේ රූපෙ දිහා බලලා ඒකේ ඉන්න දෙවඟන දකින්න පටන් අරගත්තොත් ඉතින් දිගටම රණ්ඩු කරනවා. ඉතින් මෙතෙන්ට ගියාට පස්සේ මේ ඇත්තෙත් නැති නැත්තෙත් නැති තත්ත්වයට ගියාට පස්සේ ਸਰුවචනසේවේ අපේ ප්‍රශ්නේ විසඳන්නේ द्वේතාවයේ පෙන්නලා. මෙතන දෙකක් තියෙනවා. ඔබ මෙතෙක් කල නොදැක්ක හුස්ම නොදැනුණාට ජීවිතේ පවතින බව ඔබට තේරෙයි. හුස්ම උඹේ වණකමට ගන්න එකක් නෙමෙයි මේ ජීවිතේ පවත්නවා කියන එක උඹේ න්‍යාය පත්‍රය නෙවෙයි. ඒක උඹ හරහා ಜಾතිය බෝ කිරීමට ගත්ත න්‍යාය යන්ත්‍රයක් විතරයි මේකේ. උඹට මේකේ කිසිම විධායකත්වයක් නැහැ. නේවාසිකත්වයක් නැහැ. අධිකාරී ශක්තියක් නැහැ. ආණ්ඩු මට්ටු කරන්න දෙයක් නැහැ. උඹ මේක මගේ මට පුළුවන් මමයි විධායක මමයි අධිකාරී මමයි මේක ආණ්ඩු කරන්න කියපු දවසේ ඉඳලම උඹ කියන විදිහට වැඩ කරන්නේ නැති හැම වෙලාවෙම උඹට දුකක් ඇති වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මේ සූත්‍රයේම අපි කලින් මතක් කරගත්තා. මහානි මට මේ ලෝකේ කිසිම රූප ධර්මයක් පේන්නේ ඒක අයිති එක. ඒක අබිරමණය කරන එක. ඒ රූපේ වෙනස් වීම නිසා නොතැවෙන තත්ත්ව ඇති රූපයක්. මොනම රූපයක් අල්ලගත්ත එක්කනත් මේක මගේ කිව්වොත් ඒක අබිරමණය කරුවාට පස්සේ ඒක වෙනස් වෙන හැම මොහොතක් පාසාම අයිතිකාරයට ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ඇති වෙනවා. නමුත් මේ රූප අතරමැද තියෙන හිස්තන අවකාශය අල්ලගත්ත කෙනාට ඒක විපරිණාම වෙන්නේ නැහැ අවකාශය විපරිණාම වෙන්නේ නැහැ. ඉතින්සයික රසවත් නැහැ. ඒක හරි ඒකාකාරී. ඒක හරි නීරසයි. ඒක හරි පාළු ගතියක් තියෙනවා. ඒක හරි බයලවන ගතියක් තියෙනවා. ඉතින් බුදුරජාණන්සේ ක්‍රමයෙන් ක්‍රමයෙන් සීලයකට වාංගු කරලා සමධියකට වාංගු කරලා පෙන්වන්න හදනවා. උඹලගේ අල්ලන හැම රූප ධර්මයක්ම වෙනස් වෙන සුළු ගතියක් තියෙනවා. උඹට හිතන විදිහට ඉන්නේ නැති ගතියක් තියෙන නිසා අල්ලාගත් එකාට ඒ වෙනස් වීම දුකක් වෙනවා. උඹ අවකාශය ඇල්ලුවා නම් අල්ලන්න බෑ. ඒක වෙනස් වෙන්නේ ඒක නිසා මේ රූප ධර්ම නිසායි ලෝකේ තියෙන තාක්කල් දුක් වෙන්නේ. භව රෝගෙට මුල් වෙන රූපෙට මත් වී ඇයි දුආලෙකලේ කියලා මං තුන්වෙනි වතාවටත් කියනවා. හොඳට මතක තියාගන්න රූපෙට සාපේක්ෂව හිස්තනක් තියෙනවා. රූපයට සාපේක්ෂව අවකාශයක් තියෙනවා අපිට බුදුහාඳුරෝ පෙන්නන ප්‍රතිපදාවේ ගිහිල්ලා මිස මේ රූප අතර තියෙන අවකාශය දකින්න බෑ අපි ඒක දකින්නට බය වෙනවා. භෞතික විද්‍යාඥයෝ බය වෙච්ච තරම් කොච්චරද කියනවනම් එමෙ ජීවිතවල නොදකින් මේක නොදක්කන හොඳයි කියලා. අද භෞතික විද්‍යාව හොඳටම ඔප්පු කරලා පෙන්නනවා. අපි ගන්න ඕනම රූපයක් බිඳලා බිඳලා බිඳලා බලනකොට ඇතුලේ තියෙන අවකාශය විතරයි කියලා. කොච්චරද කියලා කියනවනම් අපි රූප ගත්තොත් මුළු අවකාශයේ තියෙන රූප ටික අවකාශයේ පරිමාවෙන් 100ට 4ක්වත් නැහැ. විශාල අවකාශයක් තියෙන නමුත් අපිට පේන්නේ අපි ගණන් කරන්නේ අර හතරක් වෙන රූප ධර්ම විතරයි. ඕක තමයි භෞතික විද්‍යාඥයයි ඔක්කොම ගත කරන්නේ. නමුත් සරුවචනන්ද පෙන්වන මේක රිත්යි, මේක තුච්චයි, මේක හීනයි, මේක ශුන්‍යයි, මේක අනත්යි, මේක පරතෝ කියන. නමුත් අර රූපල්ලන එක නගිර නෑ නෑ මේක මගේ. මේක මට ඕනේ. මට ඕන විදිහට පාත්තන්න පුළුවන් කියලා. ඉතින් අල්ලගත් අල්ලගත් එක නගහිනවා. මොකද රූප කවුරුත් කියන දේ අහන්න එයා වැඩ කරන්නේ න්‍යාය පත්‍රය මේ න්‍යාය ධර්මයකට. ඒක නිසා අපි අල්ලගන්න රූප මගේ න්‍යායට නෙවෙයි වැඩ කරන්නේ. ඒක වැඩ කරන්නේ ඒකේ කම්මජ චිත්තජ උතුදාහාරද න්‍යායට. ඒක නිසා මම මේක ප්‍රයෝජන සලකලා පාවිච්චි කළ වෙනස් වුණාට පස්සේ ඒක පැත්තක දාන්න පුළුවන් නම් අපි කියන රූප ප්‍රයෝජන සලකලා පාවිච්චි කරන මිසක්කා මගේ කියා ගන්න ඕන කමක් නැහැ. මගේ කියා ගත්තොත් ඒ රූප වෙනස් වෙන හැම වෙලාවකම Tamanda ඒ නිසා ශෝක පරිදේව දුක්ඛ දෝමනස එනවා. ආන්න එවැනි දර්ශනයකින් රූප දිහා බලන කෙනාට කියනවා ශූන්‍යතා දර්ශනයෙන් රූප දිහා බලනවායි කියලා. අපිට බත් කන්න නැතුව ඉන්න බෑ. අපි කන ප්‍රමාණය ගන්න ඕනේ ජීවත් වීම සඳහා විතරයි. එහෙම නැතුව නේව දවාය න මදාය න මණ්ඩනාය න විභූෂණය මේක ජවයේ පිණස නෙවෙයි කන්නේ. න මදේ මදේ බෝ කරන්න නෙවෙයි කන්නේ. න විභූෂණ රූපාලංකාරයේ පිණස නෙවෙයි කන්නේ. හැඩ වැඩ පිණිස නෙවෙයි කන්නේ මේ භ්‍රමචර්ය රකින්න ඕන නිසා uppannāna vedanāna patihankāya upam බඩගින් නැති කිරීමටයි කාලා කෑපත රෝගේ හදාගන්න නෙවෙයි. ආන්නේ විදිහට පාවිච්චි කරන රූප ටික ප්‍රයෝජන සඳහා පාවිච්චි කරනවා නම් අපිට ඒකෙන් එන තියෙන දුක් අඩු වෙනවා. සිවුරක් ගත්තත් ඇඳුමක් ගත්තත් ආහාරයක් ගත්තත් පින්නපාතයක් ගත්තා සේනාසනයක් ගත්තත් මේ Taman ඉන්න ගියක් දොරක් ගත්තත් ප්‍රයෝජන සරකලා පාවිච්චි කරනවායි කියලා කියලා ශූන්‍යතා දර්ශනයෙන් බලන්නේ මේක නැතුව බෑ හැබැයි ඒක පාවිච්චි කරන ප්‍රයෝජනෙ පිණිසයි ප්‍රයෝජනෙ ඉවරනාට පස්සේ ඒක දිරලා ගියා මැරලා ගියායි කියලා ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. එයා දන්න හොඳටෝම මේ අල්ලගත්ත හැම එකක්ම මැරෙනවා. හැම එකක්ම දිරනවා. ක්ෂය වෙනවා, වැය වෙනවා. අන්න එවැනි ස්වරූපයෙන් බුද්ධ ඥානසිකිනව සක්මන් කරන්න පුළුවන් කියලා. මෙවැනි දර්ශනයක ඉඳගෙන සක්මන් කරන්නත් පුළුවන් ඉඳගෙන භාවනා කරන්නත් පුළුවන් සක්මන් කරනකොට තමයි තේරෙනවා මේ পায় පොළවේ තියෙනවා දැනෙනවා ඒත් එක්කම ඊගා পায়ේ පොළව තියෙනකොට මේ পায় ගැලවෙනවා ඊට පස්සේ මේ পায় ආය පොළවට තියෙනකොට මේ পায় ගැලවෙනවා මේ දෙක අතර තඩමාරුවක් මිස ඉස්තරෝ මගේ කියා ගන්න දෙයක් නෑ අරකෙන් මේකට අරකෙන් මේකට අඟි ධනවට අඟුරු කැල්ලක් අතින් අතට මාරු කරනවා වැඩක් මිස මේක ඇතුලේ මගේ පාලනයක් අඩද වෙන්නේ මොකක්වත් නැහැ. කැරකෙන රෝදෙක ගරාදියෙන් ගරාදියට බර මාරු වෙනවා. ඒක වෙලාවට එක ගරාදියේ බර අල්ලන්නේ. බුදුජානක සඳහන් කරලා තියෙනවා මේ බර අල්ලන ගරාදියේ සතිය පිහිටෝපන්. ගරාදි ගරාදිය මාරුණාට ඒකට අර කියන වචනේ තමයි ਸਰවඥන්සේ පාවිච්චි කරන්නේ ගරාදියට ඒකාරෝ කියලා නමක් දෙනවා සතියට. රෝදේ කැරකුණාට උඹට දැනගන්න ඕන කරන්නේ සතිය පිටවන්න ඕනේ මේ වෙලාවට බර ගන්න අර ඉගෙන හිතපන් ඒක ඊගාවාරයට බර දීලා පැත්තකට ඊගාවාරයට බර දීලා එයා පැත්තකට මේන්න මේ විදිහ තමයි කකුල් දෙක වැඩ කරන්නේ මේක දිහා බලනකොට පේනවා කවුරු සක්මන් කරත් මේක තමයි තියෙන්නේ කවුද මේක දිහා බලලා සක්මන් කරන්නේ අපි මේ යන්න තියෙන ගමනේ ප්‍රයෝජනෙ සලකලා තඩි තක්මුක්කේ දුවන්නනේ හදන්නේ කවදාකවත් මේ කකුල් වැඩ කරන හැටි බලන්නේ නැහනේ ආස්වාස ප්‍රසවාස කරනකොට ආස්වාසය වෙනකොට ප්‍රසවාසය පැත්තකට යනවා ප්‍රසවාසය වෙනකොට ආස්වාසය පැත්තකට යනවා මේ දෙන්න අතර ගමනක් තියෙනවා හැම වෙලාවෙම මේ වගේ දෙකක චක්‍රයක් ඒ දෙක එකට එකවර දෙන්න හිටින්න බෑ පච්චාපුරේ සංඤී කියලා බුදුරජාණන් කියන පෙරපසු සංඥාවකින් විතරයි මේ දෙක ගැට ගහලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඒ චක්‍රය නින්දෙදිත් කරකිනවා සක්මණේදිත් කරකිනවා ඉඳගෙන ඉන්නකොටත් ඔච්චරයි ගෙදර වැඩ කරනකොටත් එච්චර ඒක නිසා සතියෙන් මේක අඩු කරලා බැලුවට පස්සේ ඒ යෝගාවචරයට ඒ පරියන්කේදී ගන්න මේ එකලස මේ ගන්න හුදකලාව මේ අවබෝධ කරගන්න විවේකය හොඳට පරිසක්මනේදී ගන්න පුළුවන්. සක්මන හොඳට නිසින්ින්ද යnderලා තමන් හොඳට මේ සිද්ධිය දිහා බලන්න හිටියොත් වයින් කරපු බොනික් එක් වගේ නැත්නම් ඔරලෝසු බට්ටේ පැද්දෙන්නා වගේ ඔය ධක්මන යනවා. එන ගෙදර ගිහිල්ලා තමන් කරන පුරුදු වැඩක් කරනකොට බලන්න මට කිව්වේ ධම්මික හැමදෙර දත්ම දිනකොට බලපන් කොහොමද යන්ත්‍රය හැමදාම උදේට නැගිටලා බුරුසුර දත් පිටියක් දාගෙන මේක බස බස බස බස බස බස ගාලා හොද මේ මදිනකොට හොඳට සතියෙන් හිටපන් දත්වල විදුරු මස්වල මේ බුරුසු කෙඳි වදිනකොට පෙපර්මින්ට් රස එනකොට ඊට පස්සේ වතුට්ටියක් ගෑවෙනකොට එන සීතල වගේ දේවල් බලාන හිටියොත් මේක බුද්ධ ගයාවේ ගිහිල්ලා භාවනා කරුවට වැඩිය පිනක් හම්බ වෙනවා දත්ම දිනකොට. ඔක්කොම විස්තරේ දිනනවා ඒ කොහෙවත් යන්න ඕන කමක්වත් මොකක්වත් ඕන කමක් නැහැ. එතකොට මේ මනුස්සයාට මේ සත්‍ය දත්ම දිනකොට සත්‍ය පැත්තක තියලා පස්සේ සත්‍ය ගන්න ඕන කමක් නැහැ. මේ පුංචි පුංචි ක්‍රියාවට දැම්මහම අපි ඒ බලන දර්ශණයට ඇති හැටි බලන්න ගන්න දර්ශන කියන්නේ ශූන්‍යතා දර්ශනයක් කියලා. ආන්නේ ශූන්‍යතා දර්ශනයේ ගියාට පස්සේ පේනවා මේක හැම වෙලාවෙම ඇති නැති හොඳ නරක හරි වැරදි සාධාන අසාධාන කියන මේ දෙකක් දෙකක ගැටුමක් හරහා ඇති වෙන බඩක් අපේ හිත හැම වෙලාවෙම මේ දෙකේ එකක් අල්ලනවා. අල්ලපු ගමන් ආතතියක් ඇති වෙනවා. බුදුජානක කියන්නේ හිත දියුණු කරන්න ලාභයක් ආවත් පාඩුවක් ආවත් සමහිත. එහෙම නැත්නම් ජයක් ආවත් පරාජයක් ආවත් සමහිත. සපක් ආවත් දුකක් ආවත් සමහිත. මේ හැම එකටම සමහිත පවත්නවා කියන එක ලංකාව වගේ රටක අපිට කියලා දෙන්න පුළුවන්. මොකද අපි දන්නවා මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම කියන එක තමයි අපේ ඉවසට මේ අඬ හදන්නේ කියලා. නමුත් එවැනි දර්ශනයක් නැති සංස්කෘතියක ගිහිලා කිව්වොත් එහෙම මෙන්න මේකටයි භාවනා කරන්න කියලා සම්පූර්ණ මේක ගූඪ ධර්මයක් කියලා, গুপ্ত ධර්මයක් කියලා විසිකරනවා. භාවනා හරියන්නේ නැති එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ හම්බෙන ප්‍රතිඵලයට පයින් ගන්න. හම්බෙන ප්‍රතිඵලයේ විෂි කරනවා. මොකද ඒගොල්ලන්ට ආස්තිකත්වයක් ඕන කරන භාවනා කරලා gedara ගෙනියන්න මොන හරි ඉල්ලනවා. මොනවා ගෙනියන්නේ ඉතින්. තිබිච්ච සබ්බතරීමත් මෙහෙ දාලා යන්න වෙන්නේ. මොකද බැලූ බැලූ තැන පේන්න තියෙන්නේ දැන් පාළුවක්. බැලූ බැලූ තැන පේන්න තියෙන්නේ විනිවිද දැකිල්ලක්. බැලූ බැලූ තැන පේන්න තියෙන්නේ ගණ්ඩ දෙයක් නැති ගතියක්. ඒ නිසා ගෙදර යනකොට මූණ නිකන් හෙන ගාච්ඡ සෝම් පිටිනයක් වගේ තියෙයි. අනිච්චන් දුක්ඛන් සංසාරේ. යනකොට තිබුණ එකක් නැහැ. ඉතින් මේක සරුවචනාංශයේ මම කිව්ව එකයි බද්දේ කරත්ත සූත්‍රයේදී බුදුරජාණන්සේ සූත්‍ර හතරක් එක පෙළකට දේශනා කරනවා. ඔයත් ඔය මජ්ක්‍ධිම නිකායමයි තියෙන්නේ. බද්දේ කරත්ත සූත්‍ර කියලා ඒකේ එක තැනක ස්වාමීන් වහන්සේ නමකට දේවතාවෙක් ඇවිල්ලා දැඩ්ඩිසේ කියනවා මේ ඔබ භද්‍රේක රත්යේ දන්නවද කියලා. ඊට පස්සේ කියනවා මං අහන්නේ. වහාම සරුවචන ළඟට ගිහිල්ලා භද්‍රේක රත්ය කියන්නේ මොකද්ද කියලා තීරු ගනින් කියලා. එතකොට භද්දේක රත්න සූත්‍ර හැම කෙනා අතරම ප්‍රසිද්ධ අපේ මේ මංගල සූත්‍රය, කර්ණිමිත සූත්‍ර වගේ තිබිලා තියෙන මේ භික්ෂුව දන්නේ. ඊට පස්සේ ගියාට පස්සේ බුදුරජාණන්සේ එක තැනක් ආනන්ද බද්දේ කරත් ආදි වශයෙන් බද්දේ කරත් සූත්‍ර හතරක් දේශනා කරනවා. ඒකදී බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරන ධර්මයේ එකයි සිද්ධි හතරක්. ඉතින් මේක පිළිබඳව මෑතකදී සෑහෙන්න හොයන්න පටන් අරගත්තා. මොකක්ද මේ බද්දේ කරත්ත කියන්නේ? ඉතින් නමුත් මේ බද්දේ කරත්ත කියන වචනයවත් අර්ථකථනයක් දී ගන්න බැරුව ගියා. මොකද ඒ දවස්වල ඒක හුඟක් ප්‍රසිද්ධ ඇති. ඒ නිසා කවුරුත් අර්ථකථන දීලා නැහැ. ඥානමෝලි ස්වාමින් වහන්සේ දීලා තියෙනවා ඒක රත්ත කියලා කියන්නේ ඒකෝ කියන නමෙන් හැදිලා තියෙන්නේ තනිකමට කැමැති කියන එක. හුදේකලාවට කැමැති. බද්ද කියලා කියන්නේ උත්තරම කියන අදහසෙන්. නිසා මේ මේ සූත්‍රය ඒ අනුව විග්‍රහ කරපු අවේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ උත්තරීතර හුදේකලාව කියලා මේකට නමක් දාලා බුදුරජාණන් වහන්සේගේ සියලු ගැන්වීම් වල අවසාන ඵලය තමයි හුදේකලාව අගය කිරීම. ගණයා කෙරෙන් බෙන්ව කුලයා කෙරෙන් වෙන්ව හුදකලා. හැබැයි ගණයා කෙරෙන් වෙන් වෙන්න ඕනේ නෑ හුදකලා වෙන්න. Taman දන්නවා දැන් අපි මෙතන 50ක් විතර වාඩි වෙලා ඉන්නවා. හොඳට අපේ හිත ආනාපානෙට ගියාට අපිට ප්‍රශ්නයක් නෑ කවුරු වටේ හිටියත්. අපිට එතකොට කායි විවේකයේ හම්බ වෙනවා. ඊට පස්සේ ආනාපානෙ හොඳට එනේන ආනාපානෙට හිත බැඳිලා මුණට මුණ දාලා හිටියොත් චිත්ත විවේකයක් හම්බ ඊට පස්සේ මේ ආනාපානෙ තිබුණත් එකයි නැතත් එකයි ගෙවුණත් එකයි නැතත් එකයි කියලා දෙකට සමහිත ඇති කරගත්තොත් උපදිවි එකක් හම්බ වෙනවා. හැබැයි ඉන්නේ සෙනගක් මැද බැලු බැලමට. නමුත් Taman හුදේකලා වෙනවා. ඒක නිසා අපි මුළු ප්‍රයත්නෙම තියෙන්නේ මේ ඇලි ගලි වාසෙන් තොර වෙලා මේ හුදේකලාවට එහෙම නැත්නම් මේ තනිපංගලමට එහෙම නැත්නම් මේ විවේකයට මේ හිත හුරු කරගන්න එකයි. මේක හුරු කරගත්ත දවසේ අපිට තේරෙවි මේක අපි නොදන්න දෙයක් නෙවෙයි. නමුත් මේ සමාජශීලී වීම හරහා. එහෙම නැත්නම් අපි මේ අපි හරි ශිෂ්ටාචාරයි කියන්න ගිහිල්ලා අපි මේ සමාජයට ගිහිල්ලා පුදුමාකාර වෙහෙසක් ඇති කරගෙන තියෙනවා. ඒ නිසා සරුවචන්සේ සඳහන් කරනවා මේ වගේ කැලේක පිරිසිදු වාතෙන් පිරිච්ච තන්නේ කර කවුරුත් අත ගාපු නැති වතුර තියෙන කැලේක ඉඳලා යම් කිසි කෙනෙක් කොළඹට යන්න හදනවා රාජධානියට එයා දන්නවා කොළඹ හොඳ සිවුරු තියෙනවායි කියලා. එයා දන්නවා කොළඹ හොඳ කැම තියෙනවායි කියලා. හොඳ තට්ටු දෙකේ ආකර්ෂණ ගෙවල් තියෙන බව දන්නවා. හොඳ බේත් තියෙනවායි කියලා දන්නවා. මේ සිව්පසයකට කෑදර වෙලා මෙවැනි කැලේකට පිටුපාල යන මනුස්සයර කල්පනා වෙනවා නම් මේ පිරිසුදු වාතය කොළඹ නෑ. මේ ජලයේ පිට මේ කොළඹ නෑ මේ හුදේකලා කොළඹ නෑ කියලා මොලේ ඇති එකක් නම් යන්නේ නැති කියලා. ඔබ පිටුපාලා තියෙන්නේ මොන තරම් පිවිතුරු තැනකටද කියලා ඌට කල්පනා වෙනවා. නමුත් අපේ තියෙන මේ ලස්සන සිවුරු වල තියෙන ආසාව නිසා රස රස කැම කන්න තියෙන ආසාව නිසා හොඳ තට්ටු දෙකේ ආකර්ෂණය කරපු ගෙවල් වල තියෙන කැමැත්ත නිසා මේ බේත් වලට කැමැත්ත නිසා මෙච්චර වටිනා පිරිසුදු වාතයක් විජන වාතය කියලා මේකට කියන්නේ. හුස්ම ගත්ත වාතය නෙමෙයි මේක ඇතුළේ තියෙන පිරිසුදු වාතය. පිරිසුදු ජලය පිට දාන එකක් නෑ කියලා. ඒ නිසා සරුවචාන්සේ සඳහන් කරලා තියෙනවා මේ බව තේරුම් ගන්නකම් මේ ශූන්‍යතා දර්ශනේ එනකන් ගීගේ අතරින්න ඕන කමක් නැහැ. ශූන්‍යතා දර්ශනේ එනකන් අරණ්‍යගත වෙන්න ඕන කමක් නැහැ. මේක හොඳටම ගීගේ ඉඳලා කරතයි. ගිහි කරලා තමයි ආනාපාන වගේ භාවනාවක් අරගෙන ආනාපානට යන්නේ ඇයි කියලා දන්නා මේ ලෝකය අමතක කරන කයට එනවා කය අමතක කරලා ආනාපානට එනවා ආනාපානෙත් ගෙවන් කරලා ගියාට පස්සේ තේරෙනවා නම් මේකේ හිස් තැනකුත් තියෙනවා ආනාපානෙ තියෙන තැනකුත් තියෙනවා මේ දෙකම එකයි මෙන්න මේ தત્ත්වේ පවත්තන්න යන්තම් තියෙන යන්තම් නැති දෙක අතර පවත්තන්න හොඳම තැන කැලේ තමයි මම දැන් සුදුස්ස කියලා කැලේට ගියොත් කැලේ ඉතාමත්ම රසවත්යක් වෙනවා කාමභෝගී පුද්ගලයාට කැලේ හරි බයක් අරඤ්‍ය වන සේනාසන කාමභෝගී පුද්ගලයාට කවදාකවත් රමණීය තනක් නෙවෙයි. ඒ නිසා එතෙන්ට යනකම් ගිහිකම ඥානපරිමකම බෞද්ධ බෞද්ධකම බලපන්නේ. ඊට පස්සේ යා හැබැයි තාමත් ඒකෙම ළඟලා ඉන්නවනම් ඒ ඒ ඒ රැළට වැටිලා ගණයා කෙරේ කුලයා කෙරේ බැඳිලා ඉන්නවනේ ඒකට බුදුරජාන්සේ වග කියන්නේ. ඒකට පස්සේ බුදුන් කියනවා මේ බද්දේ කරත්තේ හොයාගන්න තනි පංගලම. එහෙම නැත්නම් හුදේ කලාව උත්තරීතර හුදේකලාව සකස් කරගන්න ඒකෙදිත් ඒ කාලේ ඉඳලා තියෙනවා ඒක විහාරි කියලා හාමුදුර කෙනෙක් ඒ ශාංශي තනියම තමයි පින්නපාත යන්නේ තනියම තමයි අපව වඩින්නේ තනියම තමයි කුටියේ ඉන්නේ කැපකාරයක් නැහැ ඉතින් අනික් සංඝයා ඔක්කොටම පෙන්ලා තියෙනවා මෙයා ටිකක් අමුතුයි කියලා පස්සේ බුදුරජාණන්ට චෝදනා කළා තියෙනවා ගෙන්නලා අහලා තියෙනවා ඉතින් සංඝයා මම තනියම ඉන්න කැමතියි තනියම පින්නපාත යනවා තනියම පින්නපාතේ ගෙනවා තනියම කුටියේ ඉන්නවා තනියම භාවනා කරනවා මහණි මහන එහෙමත් එකලා බවක් තියෙනවා මේ උත්තරීතර හුදකලාව කියන්නේ ඒක නෙවෙයි උත්තරීතර හුදකලාව කියලා කියන්නේ අතීතන්නාන් වාගමේය නප්පටිකංකේ අනාගතං යදතීතං පහීනන්තං අපත්තං ච අනාගතං උත්තරීතර හුදකලාව කියලා කියන්නේ වර්තමානයේ ඉඳගෙන අතීතය කල්පනා කරන්න තියෙන එක වර්තමානයේ ඉඳගෙන අනාගතය ගැන නොතැවෙන එක අතීතේ ගන්න දෙයක් නැහැ මහණියක ගිහිලා ඉවරයි. අනාගතය කියන්නේ හීනයක්. ඉතින් උත්තරීත හුදකලාව කියන තමයි මොන ඉරියව්වේ හිටියත් කොතන හිටියත් සෙනගක් මැද හිටියත් වර්තමානයේ හිත පවත්නවනම් ඒක තමයි බුදුරජාණන් කියන්නේ උඹ ඉන්නා වගේ තනියම පින්න පාත යන්නේක හෝ තනියම පින්න පාත ගෙනේක හෝ කුටිය තනියම භාවනා කරන එකත් මිනිස්සුන්ට පේනවා තමයි කාය විවේකයක්. නමුත් සරුවචාන්සේ ලෝකෙට පහළුනේ කාය විවේකයේ විතරක්ම අගය කරන්නේ මේ කාය විවේකේ හරහා චිත්ත විවේක උපදි විවේක ඇති කරන්න ඒක නිසා අතීතං නාන්වාගමේ නප්පටිකංකේ අනාගතං අතීතය අනුව පස්තවෙන්න යන්නත් එපා අනාගත සැලසුම් හදන්නත් එපා අතීතේ ගිහිල්ලා ඉවරයි අනාගතය කියලා කියන්නේ හුදු හීනයක් ඒක නිසා මේ දෙකට යන්නේ නැති ජීවිතය බුදුරජාණන්සේ කියනවා උත්තරීතර හුද්ද කලාව පච්චුප්පන්නං චියෝ ධම්ම තත තත් විපස්සති. යමක් Tamange හිතට ඒ වෙලාවේ මතුවෙනද මේ ආස්වාසිය මතුවෙනවා ආස්වාසිය කියලා ආස්වාසිය මෙනෙහි කරනවා. ප්‍රසවාසය මතුවෙනවා ප්‍රසවාසය කියලා මෙනෙහි කරනවා. වම තිනකොට වම කියලා මෙනෙහි කරනවා. දකුණ තිල කියලා දකුණ මෙනෙහි කරලා මෙනෙහි කරන විතරක් නෙවෙයි. ආස්වාසිය මෙනෙහි කරන වෙලාවේ ප්‍රසවාසයෙන් කොහොමද වෙනස් වෙන්නේ? ප්‍රසවාසය ආස්වාසයෙන් වෙනස් වෙන්නේ කොහොමද කියලා ඒක විපස්සනාවට ලක් කරනවා සංසන්දනාත්මකව. ආස්වාසිය හැම වෙලාවෙම වෙන්කොට බලන්න හදනවා ප්‍රසවාසයෙන්. පරිච්ඡේද කරලා බලනවා. සංසන්දනයකින් තොරව අපිට මේ විපස්සනාව සිද්ධ වෙන්නේ නැහැ. තනි ආස්වාසිය අපේලා තනි ආස්වාසිය බලන්න හිටියට කියන්න වචන නැහැ. ඒක ප්‍රසවාසත් එක්ක ගැළපුවොත් විතරක් කමටහන් සුද්ධනට කියන්න පුළුවන්. ආස්වාස වෙලාදී මට උණුසුම දැනෙනවා, සීතල දැනෙනවා ප්‍රසවාස වෙලාදී සාපේක්ෂව. ප්‍රසවාස වෙලාවේ උණුසුමයි. ආස්වාසිය දිගට දැනෙන ප්‍රසවාසي කෙටි. මේ සංසන්දනයෙන් තමයි පච්චුප්පන්නං චයෝ ධම්මං තත් තත් විසංති. අසංහිරං අසංකුප්පං යෝ තත්වා පරි යෝ විද්වා මනුබ්‍රූහේ. ඒ එන වර්තමානයේ දැන් මතුවෙන ආස්වාසේ වේවා ප්‍රස්වාසේ වේවා වම වේවා දකුණු වේවා ප්‍රිය භව වේවා අප්‍රිය භව වේවා ඒකට අසංහිරං අසංකුප්පං ඒකට ගැටෙන්නත් එපා අල්ල බදා ගන්න යන්නත් එපා ආස්වාසීම ගැටෙන්න දෙයක් ඇත්තේ නැහැ ප්‍රස්වාසී ගැටෙන්න දෙයක්වත් නැහැ එහෙම නෙමෙයි අපි තුමු රාගය ආවයි කියලා, ද්වේෂය ආවයි කියලා. ඒකත් නිකන් චිත්‍රපටයේ පෙන්වන්නේ දියැලක් විතරයි. චිත්‍රපට ශාලාවේ තිරේ වැටෙන ගිනි කන්දක් විතරයි. අපි කිව්වොත් දියැල කියන්නේ රාගය කියලා, ගිනි කන්ද කියලා කියන්නේ ද්වේෂය කියලා. ඒවා එකක්වත් ස්ථිරව හිටන දේවල් නෙවෙයි. ඒ එන්නේ යන්න මේක අල්ලගෙන අනේ මගේ හිත රාගය ආවනේ කියලා තැවෙන්න පටන් අරගත්තොත් එහෙනම් ඉතින් හොඳ කලාවක් නැහැ. එතන ආතතිගත වීමක් තියෙන්නේ. නමුත් මේක භාවනා නොකරන සීලයක් නැති සමාධියක් නැති කෙනාට කරන්න බෑ. නමුත් සීලයක් ඇති සමාධියක් ආවට පස්සේ මේක නොකරනවා නම් ශූන්‍යතා දර්ශනයකුත් නැහැ. එචා ඉතින් ගියාට පස්සේ ස්වභාවයෙන් මතුවෙන්න දෙන්න ඕනේ. මතුවෙන දේ දිහා හොඳට වෙන්දටත් වඩා ඉතාමත්ම සාදරව උත්සන්න වාසන්නව බලලා ඉුවේ දිහා බලන්නේ හරහා බලන ස්වරූපේ විනිවිද දක්න ස්වරූපේ මිසක් අනේ මේක ආවයි කියලා ආඩම්බරයක් මේක ආවයි කියලා කනකාටුවක් නැති විදිහට මේක බැලුවොත් ඒ දර්ශනය පුරුදු කරගත්තොත් තමයි එදිනදා ජීවිතේ නැත්නම් සක්මණේ වැඩක් කරනකොට පවා මේ දේවල් වල අපිට දුක් දෙන්න ඕන කමක් නැහැ. මේ දේවල් අප කරා එන්නේ අපිට දුක් දෙන්න නෙවෙයි අපිව පිළිබඳ කඩා වැටුනොත් කඩා පැන්නොත් හැප්පුණොත් දුක් වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි භාවනා කරනකොට සද්දයක් ඇහෙනවා කියමු. මේ සද්දේ මට ආමන්ත්‍රණය කරනව නෙවෙයිනේ. මට ආමන්ත්‍රණය කරන මගේ නම කියලා කතා කරන්නේ. නමුත් කොහෙදෝ යන සද්දයකට අපි දුක් ගන්නවනේ. ඉගල කියනවා මට භාවනා කරගන්න බෑ මේ සද්ද ඇහිච්ච නිසායි කියලා. නටන්න බැරි කාට පොළොව ඇදයි තමයි. බැරි කාට බෑ. නමුත් අපි පුරුදු කරන්නේ පුංචි පුංචි සද්ද කොහොමවත් ඇහිද්දි තමයි ඔච්චර සමාධිය ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ පොඩ්ඩක් වැඩි සද්දයකටත් පුරුදු කරපන්. ඊට පස්සේ ලොකු සද්දයකටත් පුරුදු කරපන්. අන්තිමට කම්මලේ බල්ලට හෙන ගැහුවට ගාණක් නැහැ වගේ හෙන ගහතියෙදිත් භාවනා කරන්න පුළුවන්. ඒකනේ සාමාන්‍යයෙන් ඔක පුරුදු කරලා පුරුදු කරලා වෙනදී බැඳපු මනසයට නෝන කතා කරනවා ඇහෙන්නෙම නැහෙනේ. පුරුදු කරලා. මේ මේ ඇහුණද? මේ ඇහුනද? ඇහෙන්නේ නැහැ. එනයක් ගැව්වත් ඇහෙන්නේ. අල්ලපු ගෙදර මනුස්සයා කතා කරුවොත් අම්මා. හැරෙන්න ඉස්සලා වුණ සද්ද ඇහෙන. ඉතින් ඇයි හෙන ගහන්න මේක පාවිච්චි කරන්න බැරි භාවනාවට? අමාරිසයි මට වුණා කියන කතාව දන්නේ නේ. ඒ දවස්වල විනෝද සමය හැමදාම මට වුණා කියන. මොනාරි කිව්වම අමාරිසයි මට වුණා කියන. ඉතින් මොන දෙයක් කම මට වුණා කියපුවාම ඉවරයි. ඇහුණයි කියන එක පෙන්වන්නේ මට ඇහුන්නේ කියලා. ඉතින් ඒ වගේ ඕනේ සද්දයක් එන ගහච්චාවයි දියැල්ලේ තිරේ දියැල්ලක් පෙන්වුවාට දියේ තිරේ පෙඟෙන්නේ නැහැ. තිරේ ගිනි කන්දක් පෙන්වුවාට තිරේ පිච්චෙන්නේ නැහැ. මේක අල්ලන තැවෙන එකට තමයි කියන්නේ අතීතයේ අනුගමනය කරනවා අනාගතය ගැන තැවෙනවා. මේ දෙක තීම වර්තමානට අවදියක් නැහැ. පච්චුප්පන්නං චීව ධම්මං තත්ත තත්ත විපස්සති. යම් ධර්මයක් ඒ ඒ වෙලාවේ මතුවෙනවද එතන එතන විපස්සනා කරනවා නම් ඒ කෙනාට අසංහිරං අසංකුප්පම මේ తాවකාලිකව මතුවෙන දෙයට කේන්ති ගන්න දෙයක් හෝ සන්තෝෂ වෙන්න දෙයක් නැහැ මොකද මේ ධර්මය ඉන්නේ අපට කතා කරන්න නෙමෙයි ඒක හොඳට මතක තියානින්න ඔය එකම ධර්මයක් මේ අපිට එල්ල වෙලා නෙමෙයි කොහෙදෝ යන්නේ එකක් අල්ලගෙන මේ අපි නඩු කියන්නේ ඒ කියන්නේ මාන්නකාරකමට ඒ කියන්නේ තණ්හාවට ඒ කියන්නේ මමත් පොරක් මම ඉන්න තැන වල එහෙම සෙල්ලම් කරන්න බෑ කියලා ගම මේ මුවන් පැලසේ ආරච්චිලා කියන මං ඉන්න තැන් වල ඉව වෙන්න දෙන්න බෑ කියලා අපි ඔක්කොමලා ආරච්චිලා තමයි කොහේ මොන හරි යන්න ගියත් මම ඉන්න තැන ඉව වෙන්න දෙන්න බෑ කියලා අර ඕක ඔළුවේ දාගෙන අන්තිමට වෙන්නේ මොකද්ද තැවෙන එක විතරයි ඉතින් බුදුරජාණන් අපිට යතුරක් දෙනවා අපිට ක්‍රමයක් පෙන්ලා දෙනවා උඹ සීලයක පිළිපදලා සමාධියක පිළිපදලා බලපං මේ ධර්ම දිහා අසංගීරං අසංකුප්පං ඒ වල්ලන්න තැවෙන්නෙත් නැතුව ඒවට ගැටෙන්නෙත් නැතුව යම් විද්වා මනුබුරුවේ ඒක විනිවිද දැකලා ඒකත් එක්ක හිටියට ප්‍රශ්නයක් නැහැ. සද්ද ඇහුනට ඒ සද්ද හරහා බලනවා නම් සද්ද ඇහෙද්දි තානපන බලන්න පුළුවන්. වේදනා තියෙනවා යම් ප්‍රමාණයක් වේදනාව කොයි වෙලාවෙත් තියෙනවනේ. ඒක නිසා යම් ඊට වැඩිය පොඩි වේදනාවක් තියෙද්දි බලන්න ආනපන බලන්න පුළුවන් දෙකේ. එහෙම නැත්නම් අපි හිතමු හිතවිලි තියෙනවා හිතවිලි නැති හිතක් නැහැ. යම් හිතවිල්ලක් ඇවිල්ලා අපිට කරදර කරනවා. කමන්නේ. ඒක නැත නැවත නැති වෙනවනම් බලන්න මේ හිතවිල්ල තියේදී ආනපානෙ බලන්න පුළුවන්. ඒ කියන්නේ හිතවිල්ල හරහා බලන්න. විනිවිදින්. ඒකට බලනකොට ආනපානෙ තියෙනවා. ඉතින් මේ තියෙන ආනාපානේ පැත්තක දාලා අර හිතුවක් අර හිතවිල්ලක් කලන චෝදනා කරනවායි කියලා කියන්නේ කාගේ වැරද්දද? කොහෙද යන හිතවිල්ලක් කරන චෝදනා කරනවා. ටෙලිවිෂන් එකේ පවුලයට බලන්න බැරි අසභ්‍ය දෙයක් පෙන්වනවායි කියමු. ඉතින් ඒක අර කට අරගෙන බලන ඉඳලා මේ මනුස්සයා හෙට පත්‍රයට ලියනවා අද රට පිරීලා මෙහෙමම කද. ඇයි හද්දියේනේ ටෙලිවිෂන් එකේ ස්විච් එකක් තියෙනවා ඕෆ් කරලා නිකන් හිටපන්කෝ. නිකන් ඉන්න ඒකම බලනවා. බල ඉවර වෙනකන් ඉඳලා අධ්‍යක්ෂකගේ නමත් අහගෙන පත්‍රයටත් ලියනවා. ඔච්චරයි මුළු ජීවිතේම. ටෙලිවිෂන් එකේ channel මාරු කරතයි. ස්විච් එක ඕෆ් කරන බටන් එකක් තියෙනවා. දෙකම කරන්නේ නැහැ. අර කුණු හරබැම්බ බලනවා. බල්ල පත්‍රයටත් ලියනවා. මේ මේ මේම කැකිල්ලේ රජුරුවන්ගේ නඩුවක් මේකේ තියෙන ඒක නිසා ඔය එන දේවල් වලින් එකකින්වත් අපිට ආඩම්බරයක් හෝ නම්බුවක් ඇත්තේ නැහැ අවනම්බුවක් ඇත්තේ නැහැ මේ බල් මේ දර්ශනය කියන්නේ ශූන්‍යතා දර්ශනය නැත්නම් කියන විනිවිද දැකීම හරහා බැලීම මේ හරහා බැලීම හිතලා කරන්න බෑ අපි රූප හරහා බලන්න ඕනේ ආස්වාද ප්‍රසවාස හොඳට හරහා බලලා තුනීම කරගන්න තුනීම කරාට පස්සේ පේනවා හුස්ම හරහා අවකාශය. අවකාශය හරහා හුස්ම. මේ දෙක මට්ටම් කරලා සම්බර කරාට පස්සේ එන හැම වේදනාවක්ම වේදනා දෙකක් අතර මැද අදුක්කම සුඛ කියලා රූප අතර අවකාශයේ වාගේ වේදනා අතර තියෙනවා මේ මැද දෙකක් මැද එකක් තණ්හාවට අහු වෙන්නේ නැති ගැලවුම් මාර්ගයක් තියෙනවා අදුක්කම සුඛ නොදුක් නොසුව කියලා එකක්. එහෙම නැත්නම් කියනවා මනාපමනාප දෙක අතරමැද සංඥාවේ තියෙන තැනක් අඳුනගන්න බැරි සංඥාවක් තියෙනවා. ඒක තමයි මේ මැරිලා නැති බවට එන සංඥාව. තමන් හොඳට විවේක වෙලා බලන ඉන්න හැම වෙලාවෙම සංඥාවක් එනවා හොඳටම තමන් දන්නවා මැරිලා නැහැ කියන්නේ. මොකද්ද සංඥාව? වචනෙන් කියන්න බෑ. සංඥාවක් එනවා හොඳට විවේකීව බලනකොට මට නිින්ද ගිහලා නැහැ කියලා. මොකද්ද සංඥාව? කියන්න බෑ. සංඥාවක් එනවා හැම වෙලාවෙම අපිට මට ක්ලාන්ත වෙලා නැහැ කියන්නේ. ආ මේ සංඥාව වර්ණ ගන්න බෑ. මම දැන් මෙතන කියනකොට මැරිලා නැහැ, නිින්ද ගිල්ල නැහැ, ක්ලාන්ත වෙලා නැහැ කියන එක ඕනේ අම්මා මැරුණත්, ගෙට ගිනි ගත්තත්, ජලගල්මක් ආවත්, සුනාමිය ආවත් ඒ ඔච්චර සෙල්ලම් අස්සේ මම මැරිලා නැහැ කියන එක අපි අතාරින්නේ නැහැ නේ. අතහැරෙන්නෙත් නැහැ නේ. මට නිින්ද ගිල්ල නැහැ කියන එක අතහැරෙන්නෙත් නැහැ නේ. මට ක්ලාන්ත වෙලා නැහැ කියන එක. මේක අපේ gedara කරගත්තොත් මේක මගේ නිවහන කරගත්තොත් මේක මගේ ලැබුම් පොල කරගත්තොත් බලන්න කොයි වෙලාවෙත් අපි නිතරම මම දැන් මෙතන කියන එක මැරිලා නැහැ නිින්ද ගිල්ලා නැහැ ක්ලාන්ත වෙලා නැහැ කියන එක අපින් අයින් කරන්න මොනම බලවේගයකටත් මේ ලෝකේ බෑ. ඒක තමයි සමාදාන් වටේ වෙන්න වටින දේ. පීටර ගන්න ඕන දේ. කල්යාණ මිත්‍රෙක් කර ගන්න ඕන දේ. ඒ වගේම සංස්කාර තියෙනවා. සකස් කිරීම කිසිවක් නොකර බලා සිටීමේ හැකියාවක් මනුස්සයාට තියෙනවා. තිරසනෙකුට බෑ මොකද සාජාසෙයි තරම් බලවත්. නමුත් මිනිස්සයා යමක් නොකර සිටීම තමයි පරියංගයට ඇවිල්ලා හුඹහක් වගේ වාඩි වෙලා කිසිම චලනයක් අතින් කරන්නේ නැතුව හිතින් කරන්නේ නැතුව මේක දිහා බලාන ඉන්නවට කියන කායනුපසනාව කියලා. ලොකුම කුසලෙ. සබ්බ පාපස්සා කරන. සියලු පවෙන් තොර වෙනවා. තමන් ඒක දිහා බලානකොට අපි හිතන් තියෙන පිංකම් කරන්න දඹදිව යන්න ඕනේ කියලානේ. නැත්තම් පිං සිද්ධ වෙන්නේ නැහනේ. පන්සල් වලට යන කිසිම පන්සලක් ඕනේ තමන්ගේ කය තමයි ලෝකම දේ වස්තානේ. ඒකට ඉnderලා විවේකීව කිසිම දෙයක් නොකර ඉතියා බලන් හිටියොත් ආනන්ජ කියලා බුදුරෙන් සඳහන් කරන ලොකු පින ඔයිට වැඩි ඇත්තෙම නැහැ. විඥානය කරන්නේ හැම වෙලාවෙම දෙකට බෙදලා ඇති පැත්ත අල්ලනවා. විඥානය තමයි divide and rule කියලා සූද්ධ කරන කැත වැඩේ පටන් අරගත්තේ සූද්ධට ඉස්සලා විඥානය. හැම වෙලාවෙම දෙකක් හදනවා. අවකාශය සහ රූප කියලා රූප පැත්ත අනිවාර්යයෙන්ම අල්ලනවා අවකාශයේ පයි කියනවා. සැප දුක් දෙක පැත්තක පැත්තකට දාලා අදුක්කම සුඛ වේ පැත්තට දාගන්නවා සැප දුක් දෙක අල්ලනවා අදුක්ක සෝයන උපනියන විඥානේ හැම වෙලාවෙම මේ කන්නේ නිසා අපිට කරන්න තියෙන අඩුවට කිනනලා අඩු කරලා අඩු කරලා අඩු කරලා මේ විඥානේ වැඩිම දෙන්න ගැටල ඒකෙන් වාසි ලබන්න හදනවා මේ බව දැනගත්තට පස්සේ කියන්නේ යං විද්වා මනුබ්‍රූහේ ඒක විනිවිද දැකලා විඥානයේ මායාව විනිවිද දැකලා ඒකත් එක්ක හිටියට විෂ මරපු සතෙක් වගේ ඒ විඥානේ වස කැවෙන්නේ නැහැ ඊට පස්සේ. විඥාණයෙන් අපි වලක්ක අපි වගලා ගන්න බැරුව යනවා. ඉතින් මේ තැනට තමයි මේ ශූන්‍යතා දර්ශනය හරහා එන්න පටන් ගන්නෙ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ කමඨාන හරියට සුද්ධ වුණේ නැත්තම් මේ ධර්ම කාරණා තේරුම් ගත්තේ නැත්නම් භාවනා හරියනකොට අපිට වෙන්නේ පාළු වෙනවා වගේ. කම්මැලි වෙනවා වගේ. නීරස වෙනවා වගේ. නිදිමත වෙනවා වගේ. නමුත් බුදුජානක කියනවා ඕකට වෙන නමක් දාපන් උට හුදේ කලාව කියලා නම දාගනි. විවේකයේ කියලා නම දාගන්නේ. ඒක තමයි ඔය බද්දේ කරත්ත සූත්‍රයේ හතර සැරයක් බුදුහාම කරන ඔය එකලා වීමේ හැකියාව තේරුම් ගනි. ඒකෝදි කියන වචනේත් කිට්ටුයි. හුද්දේ කලාව කියන වචනේත් කිට්ටුයි. තනිපංගලම කියන වචනේත් කිට්ටුයි. ඒක නිසා අපි සෙනගත් එක්ක ඉන්න අයින් වෙන එක නෙවෙයි තියෙන්නේ. වර්තමාන චිත්තක්ෂණේ ඉන්නවා කියන එකයි. අතීතං නාන් වාගමේන අපටිකංකේ අනංගත යදතීතං පහීනන්තං අපත්තං චනාගතං. අතීතේ ලූබඳින්න එපා. ඒක ගියේ දෙයක්. අනාගතය ගැන සැලසුම් හදන්න එපා ඒක ඇවිල්ලා නැහැ. පච්චුප්පන්නං චියෝ ධම්මං තත තත විපස්සති. වර්තමානයේ මතුවෙන දේ උඹට හොඳට ඕමැති නිවන් දකින්න. ඒක විපස්සනා කරපන් ඒකෙත් ගැටෙන්නත් එපා ඇලෙන්නත් එපා විනිවිද දැකපන්. මේක සෝපාකට තේරුණා. මේක පටාචාරාවට තේරුණා. මේක අඟුලිමාලලාට තේරුණා. මොකද මේකට උපාදි ඕනේ නැහනේ. මොනම ත්‍රිපිටක දැනුමක්වත් ඕනේ මොනම මොකක්වත් ඕනේ මේ කියන දෙමලේ තේරෙනවා නම් බුදුරජාණන්සේ කියන මේ වර්තමානට එන්න බෑ මොකද අපි වර්තමාන මොහොතට ද්වේෂ කිරීම තමයි අපේ කලාව. ආන්න ඒක දැනගෙන වර්තමානයේ පවත්තන එක වර්තමානයේ ඉන්න එක තමයි ලුකුම දක්ෂකම ලුකුම පින ඒ වර්තමානයේ ඉන්න හැම චිත්තක්ෂණයකම බුදුන් එක ඉන්නවා කියලා හිතා ගන්න. වර්තමාන චිත්තක්ෂණ හැම වෙලාවෙම ධර්මයේ ඉන්නවා කියලා හිතා ගන්න. වර්තමාන හිතයි ඉන්න චිත්ත කියන හැම එකාම සංඝයා. එහෙනම් තමයි බුදුරජාණන්සේ වර්ණනා කරලා තියෙන්නේ වර්තමාන ජීවිත වෙන හැම කෙනාම සංඝ කියන කණේට වැටෙනවා. වර්තමාන චිත්තක්ෂණ හැම කෙනාට කවදාක පාපයක් කරන්න බෑ. පාපෙන් තොරයි. යාට සීලයක් තියෙනවා. ඉතින් මේක සමාදන් වුණොත් මේකට කියනවා ශූන්‍යතා දර්ශනය කියලා. එහෙම නැත්නම් මේ ලෝකේ පෙන්වන්න හදන මේ ආන්තා නාම්බුනාම ලාභ සත්කාර තාන්න මාන සේරම විනිවිද දැකලා ওই හැම එකකින්ම වෙන්නේ වර්තමාන මොහොත නැති කරන එකයි. ඒකත් තියාගන්න යම් කිසි ප්‍රමාණයකට තියාගන්න. නමුත් ඒක විනිවිද දැකලා මේ එකක්වත් මට වර්තමානයේ දැකීමට බාධාවක් නොවේවා. මට වර්තමාන વિશેයි ශූන්‍ය දර්ශනසරේ පහළ වේවා. මට මේ හුදකලා මේ උත්තරීතර හුදකලා මේ ඒකෝදි භාවය නැත්නම් එකලා බව එහෙනම් මේ තනිපංගලම කාටවත් මට දෙන්න බෑ. මේක උපයාගත්තොත් මම මං කෙරේ කරන ලොකුම අනුකම්පාව එහෙම නැත්නම් අපි කියනවා අත්කුසලයේ කියලා මං ඊගාව එන චිත්තක්ෂණේ ඉඳලා මං පුළුවන් තරම් බලන්න ඕනේ යම් කාය කර්මයක් යම් වචී කර්මයක් යම් ජීවන රටාවක් තියෙනවා නම් මේ හුදකලා බවට යන ඒක තමයි බුද්ධජානනාංශික ප්‍රතිපදාව. හැබැයි ඒකට යන්න බෑ මේක දකින්න නැතුව. දැක්කත් කමක් නෑ යන්නේ නැත්තම් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මාජීව හැදුවේ නැත්තම් එයාට මේකේ බුද්ධියකුත් නෑ. ඉතින් මේක ලක්ෂ වාරයක් කිරුවත් ප්‍රශ්නයක් නෑ. වැරදි වැරදි මොකද ඒ තරම්ම අපේ හිත තත්ත්වගත වෙලා වැරද්ද හරියට තේරුම් ගන්න හරිය වැරද්දට තේරුම් ගන්න ඉන්න නිසා නැවත නැවත මේ කරන උත්සාහයට තමයි භාවනා කරනවා කියලා කියන්නේ. මේ ඉන්න කවුරක්වත් මේ නොදකපු දෙයක්වත් නොදන්න දෙයක්වත් නෙමෙයි. ඒක මේ මේ භාවනා කරලා හම්බෙච්ච දෙයක් නෙවෙයි. අපි මේ කරන්න හදන්නේ පිටපොට ගිය දේ ආපහු කරකොල හරියට පොටට දාලා දැම්මොත් අපිට අවුරුදු 2600ක් පරණයි කියලා හිතෙන්නේ නැහැ බුද්ධ ශාසනය. බුදුරජාණන්සේ ලංකාවේ ඉපදලා නැහැ කියලා ප්‍රශ්නකුත් නැහැ. මොකද ධර්මයේ සජීවි. හැබැයි මේ සජීවි ධර්මයේ තියෙන්නේ භාවනා කරන මනුස්සයගේ කැවුත්තේ මිස බාහිරේ නෙවෙයි. ඒ නිසා තම තමන්ගේ හෘදේ මණ්ඩලේ නැත්තම් තම තමන්ගේ විඥාන ස්රෝතය බුදුන්ව වඩින්න පුළුවන් තැනක්. ධර්මයේ පිහිටන්න පුළුවන් තරම් සංඝයා වහන්සේ නමක් සීලයක් පිහිටක් සීලයක් තියෙන තරක් බවටපත් කර ගැනීම සඳහා අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා සිළු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා